අපි වැඩපිළිවෙලේ පස්වෙනි දවසේ අද ගත කරන්නේ ඒ අනුව අපේ තුන්වෙනි ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි කාලය ප්‍රමිලා තියෙන්නේ. දැන්ට තහංගට්ලු පෙට්ටියේ තියෙන ලිඛිත ප්‍රශ්න අනුව අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. යම් කිසි කෙනෙකුට අතර වාරෙදී වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ආර්දනා කරනවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරගත්තොත් මේ භාවනාවන් කරගෙන යෑමේදී චරිතය අනුව ඒ නිමිති වෙනස් වන බවත් ඒ අනුව කරන භාවනාව කමඨාන් මගින් හසුරවාගෙන වෙනස් කර යුතු බවත් හැඟෙනවා. උදාහරණ හුස්ම රැල්ල අනුමුණු කරන්න බෑ. ස්පර්ශය ඇත්තේ උග්‍රේ වගේ දැනෙන නිසා එයි හෝ වැදෙන තැනක හිත තබාගෙන නැතිනම් ශරීරයට හිත තියන් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල පේනවා. ඊටමත් ලස්සනට. ඒත් ඒ හුස්ම රැල්ල දකින්නකොට හිත තන්පත් වේගෙන එන නිසා කඩ කඩ කැඩි කැඩි තමයි පේන්නේ. එහි ගුලි වෙවි කූඹි වගේ වෙවි ඊටමත් සිව්මෙන ගන්නවා. බැලීමට දැකීමට හිතපත් වෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ පළමු දේශනාවේ තිබුණු ආකාරයේදී තිබුණු ආකාරයද කියලා මට හිතෙනවා. මම වැරදි නම් මා කෙරේ සමාවනසේකවා. ශිලී යෝගාචර පිටසට මේ කාරණේ ගැන පැහැදිලි කිරීම වටීවි කියලයි මෙසේ ලිව්වේ. ඇත්තටම මේ මතු කරලා දෙන්න හදන ඉස්මතු කරලා දෙන්න කැමති වෙන කාරණා මොකද්ද කියලා මේ කිවට තේරෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාවික සිද්ධියක් තියෙන්නේ. ඒක පිළිබඳව කොතනද මේකේ සැකේ තියෙන්නේ මොකද්ද මේකේ ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ කියලා මේ ප්‍රකාශයෙන් නම් පේන්නේ. මම නැවත කියනවා මේ භාවනාවට අදාළ ලියලා තියෙන කොටස හුස්ම රැල්ල අරමුණු කරන්න බෑ. ස්පර්ශය ඇත්තේ උගුරේ වගේ දැනෙන නිසා. එහි හෝ වැදෙන තැනක හිත තබාගෙන නැත්නම් ශරීරයේ හිත තියන් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල පේනවා ඊටමත් ලස්සනට. ඉතින් ඔතනින් එහාට ඔතෙන් දෙනකන් එක එකනාගේ වෙනස්කම් තියෙනවා. ඉතින් හුස්ම රැල්ල පේනවනම් ඒක තමයි ඉතින් භාවනාවට බැසගන්න. ඒත් ඒ හුස්ම රැල්ල දකින්නකොට හිතේ හිත තැම්පත් වෙගෙන එන නිසා කැඩි කැඩි තමයි පේන්නේ. ඒ ගුලි වෙවි කූඹි වගේ වෙවි ඊටාම සිවුම් වෙන ගන්නවා. බැලීමට දැකීමට හිතපත් වෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ පළමු දේශනාවේ තිබුණු ආකාරද කියලා මට හිතෙනවා. මම වැරදි නම් මාකටේ සමාවන සේක්වා. ශිලි යෝගාචර පිළිසෙට ඒ කාරණේ ගැන පැහැදිලි කිරීම වටීවි කියලායි මෙසේ ලිව්වේ. මම නැවතත් කියනවා මට තේරෙන්නේ ඉස්මතු කර දක්වන්න ඕනේ මොකද්ද කියලා මේ ලියුමෙන් හුවා දැක්වෙන්නේ නැහැ. එසා ඒ ප්‍රශ්න කරු හෝ වෙන සභාවකට හරි මේ සම්බන්ධව මොකද්ද හුවා දක්වන්න ඕනේ කියන එක මතක් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. මේ කියලා තියෙන ක්‍රමය හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හුස්මට ඇති තිබ්බට පස්සේ ඒ හුස්මේ විවිධ සටහන් විවිධ ආකාර පේනවා. ඉතින් ඒකේ මේ ඒක හිතලුවක් නෙවෙයි නං භවනාවෙන් ඍජු අත්දැකීමක් නම් ප්‍රත්‍යක්ෂේ නම් කිසිම වැරද්දක් සැකයක් කරන්න දෙයක් නැහැ. ඉදිරියට මේ වැඩ පිළිවෙල ප්‍රත්‍යක්ෂයේ මුල් කරගෙන යාම සඳහා අනුග්‍රහ කිරීම තමයි කරන්න තියෙන්නේ. ස්කරු ස්වාමීන් වහන්සේ මට සෑයෙන කලක සිට කකුල් දෙක හිරිවැටි ගමන් කිරීමේ ඡායන පස්සාවක් ඇත. ඔබ වහන්සේගේ සක්මන් භාවනා පීඨෙන් 25 පමණ ධර්මයට සුවේදෙනි. ඔබ වහන්සේටත් මේ වර්ණ සෙනසුනටත් මගේ කෘතඥ පූර්වක ආදර ගෞරවය පුද කරන අතර ඔබ වහන්සේට මේ ගෞතම බුදු සාසනය උතුම් නිවේශය ලැබුවා කියලා කියලා තියෙනවා. මම කියනවා ඊටු 475ත් සුවපත් වේවා කියලා ගරු ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ධර්ම ශ්‍රවණය කර යෝනිසමස්කාරය තුලින් විමසා බලා ධර්මානුදාන ප්‍රතිපදාව තුලින් ජීවිතය සකස් කරන සත්‍විස් භෝගිතපාත තුලින් විමුක්තිය ආબોධ කර හැකිද? ඉතින් මේට වැඩි වෙනස් ක්‍රමයක් තියෙනවා නම් වෙනම සූත්‍රයක් එකතු කරන්න පුළුවන් සරුවචනංශ කීප එකට මේක මේක ගැන සැකයක් තියෙනවා නම් සැකයක් නැත්නම් කියවලා බලන්න ඕනේ සූත්‍රයක තියෙන ওই ටික තමයි ඉතින් ඕක පිළිබඳව ඔව් නැහැ කියන අයිතියක් අපිට නැහැ හැකියාවකුත් අපිට නැහැ අපි තියෙන ඕක මුතුන් ඕක උතුම් ඕකම තමයි හරි කියලා අනේක තමයි තියෙන්නේ සමත භාවයෙන් සමාධිගත වූ පසු ප්‍රථම ධ්‍යානට එළඹීම යන කුමක්ද අනතුරු චතුර්ථ ධ්‍යාන දක්වා ගමන් කරන අයු පැහැදිලි කරන්න පළවෙනි දවසේ මම කිව්වා මේ කිසියම් සමාධිය හෝ ප්‍රඥාව හෝ මොකක්වත් නෙවෙයි ඉස්සර ගන්න සතිය ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නේ වගේ මම භාවනා කරනකොට වැටෙන්නේ මේකයි කියලා මට පොඩ්ඩක් අල්ලු කරන්න පුළුවන්. ඒක දිනු කරන්න මට කාගකටක සමත භාවනාවක් දිනු කරන්න ප්‍රඥාවක් දිනු කරන්න ධ්‍යාන ලබා ගැනීම සම්බන්ධව යොමු කිරීමක් අවශ්‍ය නැහැ. මේක පොදු කට්ටියට දෙන උපදේශ පන්තියක්. දීලා තියෙන උපදේශ වල අපි මේ සතිපට්ඨාන වැඩ පිළිවෙලක් යන්නේ කියලා හොඳට කියලා තියෙනවා. මම පළවෙනි දවසේම කිව්වා කීප දවසක් කීපාකාරයට මේක මතක් කරලා දුන්නත් භාවනා මැදදී নানা ආකාර ප්‍රශ්න මාර්ගයෙන් මේ පෙත මාරු කරලා එහාට මෙහාට අදගෙන යන්න ආද. ඒක මගේ යුතුයකම ඒ වගේ වෙනකොට නැවත පාරට ගෙනත් දාන එක මේක එහෙම ධ්‍යාන භාවනා කරවන්නේ නැත්නම් සමාධිය වඩවන හෝ ප්‍රඥාව වඩවන වැඩපිළිවෙලක් නෙවෙයි සතිය වඩවන වැඩපිළිවෙලක් එයා ගෙනියයි. ඒ නිසා සතිය වඩාන යනකොට මට දැනෙන්නේ මෙහෙමයි කියන එක කියන්නේ නැතුව ඒකේ එක ක්‍රම සහ විදි මේ වැඩසටහන දාගත්තොත් මේක සංකර වෙනවා. ඒක නිසා ඒ ක්‍රම සහ විදි වැරදි කියන එක නෙමෙයි තියෙන්නේ. අපි තේමාවක් දීලායි මේ වැඩසටහන පටන් ගත්තේ සතිපට්ඨාන වැඩපිළිවෙල. ඒක සම්බන්ධව තියෙන අත්දැකීම් ඉදිරිපත් කරලා කතා කරනවා නම් මම කියන වග බෙලයි කතා කරන්න කියලා. මේක වගකීමෙන් පැහැර අරලායි කතා කරන්නේ. මට සමාධි වෙනවා මට ධ්‍යාන ලැබෙන හැටි කියලා දෙන්න කියලා. ඉතින් මමත් සමාධි වෙලාද කියලා වග වුණොත් මම මම කියලා දෙනවා මම දන්න ප්‍රදේශයේ. එහෙම තොරතුරු දෙන්නේ නැතුව දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා ගුණාගුණ කියන්නේ නැතුව බෙහෙත් තුණ්ඩුවක් ඉල්ලුවාට හරියන්නේ නැහැ. තමන්ගේ ගුණාගුණ කියන්න දැනගන්න ඕනේ. ඒකයි අපි කමඨාන් සුද්ධ කරන්නේ. ඒකට අපි ධර්ම සාකච්ඡා මේ පවත්වන්නේ. ටොරින්ටන් ටොරින්ටන් ආදී තැන්වල සපත්තු මේස් නමාගෙන ඇවිදිනවට වඩා ඔබ වහන්සේ හඳුනා දුන් ගල් වැලි බොරළු ආදී යෙදෙන සක්මන් භාවනාව දෙපා වල මනසට සෞඛ්‍ය ඊතා උචිත බව මේ දවස් කීපෙදී අපටම දැනුනි අවබෝධ විය ඔබ වහන්සේට බොහෝම කුසක් ඒ නිසා තව තවත් අපි සක්මන් හදමු සක්මන් කරමු එතකොට ඒක හිත්වදින කාටත් ආදර්ශයක් වෙන එකක් වෙයි ගරු ස්වාමීන් වහන්සේ අපගේ සීලයට අනුව උදේ 4:00ට පමණ ගිලම්පසට කිරිතේ බීම සුදුසුද ඊට හේතුව පහදා දෙනෙමි නිල්ලමි අපි ගිය පාර හැදුවා මේ ඊපාර රිට්ටිටි කට්ටියගේ අවශ්‍යතාවය නිසා මේ ගිලම්පස ප්‍රශ්නේ ඒක විවිධ කට්ටියට විවිධ ප්‍රශ්න මතු කරන නිසා ගිලම්පස සම්බන්ධව රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත උපසම්පදා සීලේ උද්දෘත කරලා ඒකේ මේ ෆොටෝ කරපු කොපියක් අපි මෙතන තිබ්බා. එහෙම නැත්නම් මම මේකක් මෙතනින් තියන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙ දෙන ආහාර වල යැපෙන්න බලන්න වෙන කොහෙ ගියත් ඕගොල්ලෝ සීලේ කඩා ගන්නවා. මේ තියෙන්නේ මිනිස්සුયો කරන වැඩපිළිවෙලා කොයිට අමතර වැඩ කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්න මේ අපි ගොඩක් වෙලා ගන්න. ඒක නිසා උදේ 5යි තමයි මේ දවස්වල අපේ අරුණ ගිය පාරිට මෑනියෝ ඒ අරුණ කැලෙන්ඩරෙකුත් අරගෙන ගියා. ඒ නිසා මම කියන්නම් පොඩි ස්වාමීන් වහන්සේ ෆොටෝස්ටැට් කරපු එක මේ මෙතන ප්‍රසිද්ධ කරන්න කියලා. ඒකට ඒක පොඩ්ඩක් කියව බලා ගන්න. මොකද්ද කාලය කියන්නේ? මොකද්ද විකාලය කියන්නේ? මොකද්ද භෝජනය කියන්නේ? ඒතර කොහොමද අපි විකාල භෝජනය පිළිබඳ වග වෙන්නේ කියලා ඒ මූලික තොරතුරු වලින් කාටත් උදව් වෙයි. මොකද මේ වගේ දේවල් අපි භාවනා කරන අතරවාරේ සීලය පිළිබඳව ටික ටික ටික ටික දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම සීලය එන්නේ පිරිසිදු වෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ. ඒකට අනුග්‍රහයක් වශයෙන් අපි රේරුකාණේ ඒ අතිපූජනීය රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය සම්මුතියක් වශයෙන් අරගෙන ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පහළ කුස්සිය ඉදිරිපිට සක්මනට ඇතුළු අවස්ථාවේ සිට මිසි අධ්‍යක්ෂ රළු බොරළු සහිත පටන් ගැනීමේදී පයිප්පේ අසල සිට දෙපතුලට ඊතා තදින් බොරළු වැලි වල තද ගතිය දැනේ. එවිට මුහුදු වෙරළකට ඇතුළු වෙනවා වැනි හිතවිලක් ඇති වේ. ක්‍රමෙන් ඉදිරියට සක්මන් කරන විට බොරළු වල තද ගතිය අඩු වෙමින් ගොස් කුස්සියට ආසන්නව සක්මන් කර කරන විට එහි ඇති සිනිඳු වැල්ලක් චේතමනියත් නිසා දෙපැයට මුරුදු ගන්න දැන එවිට හිතට එන්නේ හරියට මුහුදු වෙරළ රළපාගෙන රළගසන හරියට පැමිණ ඇති ආකාරයක මේ සක්මනේදී පිළිපදමින් මේ සක්මනේදී පිළිපදමින් මුලසිට අගට සක්මනේ යම්කිසි දියුණුවක් තිබෙනව වැටේ. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශ පතමි. අතට මේක නැවත නැවත කරන්න. එතකොට එහා කොනේ ඉඳලා මෙහා කොනට එනකොට ඒ වගේ වෙනසක් වැටෙනවා නම් එහෙම 10 15 සැරයක් කරනකොට ඒ වෙනසමද ඊට වැඩි වෙනස් සටහන් ආකාර තියනවාද ආදි වශයෙන් මේ විදිහට මේ අත්දකින්නදී හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයක් බව වැටහෙන්න නම් ඒක රත්තරන් කෑල්ලක් අරගෙන ඌරගලේ ගන්නවා වගේ කීපතාවක් කර කර බලන්න එතකොට Tamanටම මේක ප්‍රත්‍යක්ෂද්ද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මේ ටික හොඳටම හොඳයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අට්ටික භාවනාව වැඩි වීම ආනාපානයට උපකාරයක්ද ධාතු මනසිකාට භාවනාවත් යන මේ භාවනා දෙක මගින් හිත ගැඹුරට ගෙන යාම නිසා ආනාපානිය නොපෙනී හිත තැම්පත් වේ විට ශරීරයේ යම් කොටසක් හෝ මෙනෙහි කිරීමට ඉතුරු නොවේ මේ භාවනා දෙකේ ආනිසංසත් මේ නිසා වන බාධා හෝ උපකාරات ගැන හා මේ භාවනාවෙන් භාවනාවන් නිසා නිසාවෙන් අනික් භාවනාවලට වලදී පිළිපැදිය යුතු යම් යම් කාරණා ඇද්ද යන වගත් පහදා දෙනමින් දෙපා නමද ඉල්ලා සිටිමි. මේකත් අර වගේම අපි මේ මේ අපි සම්මුති වශයෙන් කරගත්ත මූල භාවනාව වෙනුවට වෙන භාවනා ක්‍රම ඒක ඊට වැඩිය හොඳයි. ඉතින් ඒක කරන එක හරිද වැරදිද ඒක කොහොමද මේ මූල ආනපානට බලපාන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. අට වැඩි පොඩි වෙනස්කතියක් පේන තියෙන ප්‍රශ්නේ. ඒ වුණාට මේක කිසිම තැනක දැනට ආනාපානයේ වැඩිවීමට ගත්ත උත්සාහයක් හෝ උත්සාහ කිරීම නිසා Taman අත්දකපු දෙයක් හෝ මේකේ නැති නිසා මට ප්‍රශ්න දෙකක් මතුණා එකක් මූලික උපදේශ පන්තිය එක්ක අහලා නැහැ නැත්නම් අහලා ආනාපානට පානෙට හිත යොදලා නැහැ එහෙම නැත්නම් මේ විදිහට අට්ටික භාවනා ධාතු මනසකාරය කරලා හිත ගැඹුරකට ගියාට පස්සේ ආනාපානයේ කරන්න උත්සාහ කරලා පස්සේ ආනාපානෙ පේන්නේ නැහැ කියන කතාව තියෙනවා. ඉතින් ඒ වුණත් මේ එතකොට හිත යථා භූත ඥාන දර්ශනක ඇති හැටිය දැකීමකට මේ වගේ අට්ටිකයකට යොමු කරන්නේ නැතුව ධාතු මනසකට යොමු කරන්නේ නැතුව මොකද්ද පේන්නේ කොහොමද පේන්නේ කියන කාරණා නැතුව ප්‍රශ්නේ බාර කරලා ලියලා තියෙන්නේ අට්ටිකයට සහ ධාතු මනසකාරයට. ඉතින් ඒක මේ ආනාපානේ හරහ මේකට ගිහිල්ලා හෝ මේක ආනාපානට ගිහිල්ලා හෝ තියෙන විස්තර මේකට එකතු කරන්නයි කියලා මම මේ වෙලාවෙත් ආරාධනා කරනවා. එතකොට අපිට මේක ධර්ම සාකච්ඡාවට ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න මම උත්සාහ කරන්නේ අපි මේ භාවනාව වැඩ පිළිවෙලට තේමාගතෙන් තේමා වශයෙන් ගත්ත ආනාපානේ හරහා. අනික් දේවල් විස්තර කිරීමට ඕන වෙන්නේ ආනාපානට රුකුලක් වෙන විදිහට. එනිසා මේ ප්‍රශ්නේ කරව ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා සිටිනවා. කරුණාකර තමන් ආනාපානය කරලා පටන් ගන්න ගියාම ඒක නොකරන්න හේතු හෝ කරනකොට අට්ටිකේ හෝ ධාතු මනසකේ කරන්න හේතු වෙච්ච හේතුව ආනාපාන ක්‍රමද වැටහුනේ කියන එක කියනවනම් ඒක ඒ නඩුව අහන්න පුළුවන් නැත්නම් නඩු විසිකොල දාන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ තරහා ආත්මානුකම්පාව නුරුස්නා ගතිය නැ හැඟීම් වල වෙනස්කම් මොනවාද? ඒවට මුහුණ දෙන්නේ කෙසේද? මේ ඔක්කොම द्वේෂයේ හේවණලි. ඉතින් ඒක නිසා මූලික द्वේෂේ කැපී පේන්නේ ඉස්මතු වෙන්නේ එක එක නිමිති වලින් තරහ කියන්නේ කෙලින්ම द्वේෂයේ ආත්මනුකම්පා වෙන්නේ द्वේෂයෙන් නුරුස්නා ගතිය ඉන්නේ द्वේෂයෙන් ද්වේෂය එළියේ නැ නැත්නම් එලි දක්වන මුණත් ක්‍රියාත්මක වෙන ආකාරය ඒ නිසා මේ ඒව මේ එනේ එනකොට එනකොට දැනගත්තොත් මේක ආත්මනුකම්පා මේක නුතුස්නා ගතිය මේක තරහ දිවසේ නැවත නැවත ඒව මතුවෙනකොට යතර තියෙන වෙනස්කම් උගාක්සියුම් නමුත් ඒවා නුරුස්නා ගතිය එනකොටයි ආත්මනුකම්පාව ඇති වෙනකොටයි වෙන කෙනෙකුට කියන්න පුළුවන්. එයා උග්‍ර නුරුස්නා ගතියක ඉන්නවද? උග්‍ර ආත්මනුකම්පාවද කියලා ඒක සමානට ඒ තරමටම අනුන්ට පෙන්වන තරමටම කැපි පේනවා. ඉතින් ඒ තරමට යනවා නම් Tamanටත් පේනවා. ඒක නිසා මේකේ හේම එන්න දෙන්න එනේන වෙලාවේ ඒ අදාළ සරල නම කියලා මෙනෙහි කරන්ඩ දැන් මට ආත්මනුකම්පාවක් ඇතිලා තිනවා නැත්නම් නැත්නම් නුරුස්නා ගතිය ආත්මනුකම්පාව වශයෙන් මෙනෙහි කරන කරන ඉදිරියට යනකොට මේ සියුම් අර්ථ ભેද එන්නේ එන්නේ එන්නේ තේරෙන පටන් ගන්නවා. එහෙම නැතුව මේ පොතේ තියෙනව කොච්චර තිබුණත් ඊට වැඩිය මේ අර ප්‍රායෝගික දැනුම විතර වටින්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යෑමේදී හිතේ වීර්ය නැති වී භාවනා එපා වී යයි. මේ නැවත යථා තත්වයට ගන්නේ භක්ෂක්මන් භාවනා මාර්ගින්ද පාදා දෙන්න. එතකොට මේ එපා වීම ක්‍රියාත්මක වෙන්නේ ඉස්සලා ප්‍රශ්නේ වගේ නුරුස්නා ගතියෙන් ආත්මනුකම්පාවෙන් නිදිමතෙන් කම්මැලිකමෙන් ඉතින් නැවත පරියන්කේට සමා වෙන්න සක්මන්ට යන්න ඉස්සෙල්ලා ඒ මතුවෙන වීර්ය නැති වෙන බව ක්‍රියාත්මක වෙන හැටි නුරුස්නා ගතිය කම්මැලිකම නිදිමත ඒකාකාරී ගතිය අසරණ ගතිය මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරනකොට පරියන්කේ ඉඳගෙනම ටිකක් ඉදිරියට යන්න පුළුවන් අප කරන පින්දහම් වල බලයෙන් මින්මතු නිවන් දක්නා තුරුම පිරිමි ආත්මක් ලැබේවායි පැතීමෙන් ප්‍රාර්ථනා ඉෂ්ට වේද පහදා දෙන්න. ඒකෙදි කියලා තියෙනවා නකෝපනේ තම්බික්ක වේ ඉච්ඡයෝපත්තබ්බං කියලා සරුවචනාංශේ මහණෙනි මේ කිසිම දෙයක් මේ ලෝකේ ප්‍රාර්ථනා කල්පමණින් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවට අදාළ කුසල් ගැම්ම දෙන්න ඕනේ. ඉතින් ඒක සඳහා හැම කුසලයක්ම හැම ප්‍රතිඵලයක්ම ගෙනත් දෙන්නේ නැහැ. මේ මේ කුසල් මේ මේ ප්‍රතිඵල ගෙනත් දෙනවා කියන එක තමයි හේතුඵල ධර්මයේ. ඒක නිසා ඒ Tamanට අවශ්‍ය කරන්නා වූ තැනට යන්න අවශ්‍ය කරන තරම් පිං ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි වීඩියෝ කැවිදිනකොට ඒ ෂෝකේස් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා එක එක එක එක බඩු. ඉතින් ඒක දකින්නකොට මේක මට ඕනයි කියලා හිතුණාට ඒක යට පුංචි ටැග් එකක් ගහලා දෙනවා ප්‍රයිස් ටැග් එකක් ඒක ගෙවන්නේ නැතුව දෙන්නේ නැහැ. වීදුරු කඩලා ගත්තොත් ඒ හිරේ දානවා. ගණ්ඩ වගේ දෙන්න වගේ මෙහෙම තියෙනවා ඉස්සරහ නිකන් මේ ඕන කෙනෙකුට ගණ්ඩ වගේ. හොඳට බැලුවොත් යට තියෙනවා මෙච්චර ගාණක් ගෙවපන් ගෙව්වට පස්සේ උඹේ. නැත්තම් දෙන්නේ ඒ වගේ දකින්නකොට ගොඩක් දේවල් අපිට ආසයි. ආස වුණාට ඒ අදාළ පින, ඒ අදාළ ගෙවීම කරනකම් මේ කාරණා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අවශ්‍ය පින ලැබුණාම සමාහට ප්‍රාර්ථනා කරත් නැතත් ඒ කාරණා ඉෂ්ට වෙනවා. ඒ මොකද ඒව අනාත්මීව හේතුඵල ධර්මයන් නොක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ඔක්කොම අල්ලපනල් ලස්ස කෙනෙකුට අවශ්‍ය නම් ඒ අදාළ ප්‍රාර්ථනාවක් ඇතුව අදාළ කුසල් ප්‍රමාණය සම්පූර්ණ කිරීමෙන් ඒ තැනට යන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ පාරමිතා ශීර්ෂයෙන් කුසල් સિદ્ધ කරනවා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පළමු ධර්ම සාකච්ඡා දෙනදී ස්වාමීන් වහන්සේ නිදි කරන්නේ ඇයි? ලෙස ප්‍රශ්න කර තිබූ භාවනා යෝගියා වෙනුවෙන් දහස්වරක් දෙපා නමද සමාපයිද සිටිමි. නොදැනුවත්කම නිසා හෝ ඉස්සකුමෙන් Tamange හිසේ අසුචි තබාගෙන අනුන්ගේ අසුචි තිබෙන බව සොයන පුරුද්ද නිසා හෝ ඔබ වහන්සේ වැන්නෙකු ලියු දෙයින් මේ යම් වැන්නෙකුට ලියු දෙයි යම් සිත් වේදනාවක් හෝ අපහසුතාවයකට පත් වූවා නම් අප සෑම දිනාටම කරුණාවෙන් සමාව දෙන දෙනමින් බැගෑපත් වෙලා සිට මේක ඇත්තට මෙහෙම බැගෑවෙන්න හෝ සමාව දෙන්න හෝ සමාව ගන්න දෙයක් නැහැ මේ කෙලෙස් වල ස්වභාව ඒ නිදිමතක් වෙනවනම් ඒකත් කෙලෙස් ඒ නිදිමතක් වෙන වෙලාවදී ඒක දිහා දකින්නකොට කේන්ති ගියානම් කාට හරි අනුරුස්නගතය කරනනම් ඒකත් කෙලෙස් ඊට පස්සේ මොකද යකෝ කේන්ති ගන්න කියලා වුණනම් ඒකත් කෙලෙස් ඉතින් ඔකට මොකටද අයිතිවාසිකම් කියන්නේ නිින්ද යනවා කියන එක මිනී මරණ අපරාධයක් නෙමෙයි ගණන් ගන්න එපා. මෙහෙම නැතුව මෙහෙම මන්තු වෙන දේවල් වලට මූණ නොදී අපි කොහෙද මේ සංසාරේ යන්නේ? රංගපාන තාක්කල් භාවනා සිද්ධ වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගන්න. ඉරියව්ව හරියට පවතිනවා නම් තාම භාවනාව පටන් ගන්නෑ නැහැ. ඉරියව්ව ඇදහුණාට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඉතින් එහෙම නැතුව ඉරියව්ව කෙලින් කරගෙන ඉන්න ඕන නම් වීඩියෝ කැමරාවක් ඉස්සරහට ගිහලා භාවනා කරන්න. ඒසොර දිගටම හොඳට ඉරියව් පවත්වාගෙන ඉන්න පුළුවන් වෙයි. නමුත් කවදාකවත් භාවනාව ඒ ඒ ඉන්ද්‍රයන් සමකිරීමේ தත්වකට යන්නේ නැහැ. ඉතින් මම එකෙන් කියන්න හදන්නේ මේ භාවනා හරිනවා කියන්නේ නිින්ද යනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ නිසා අපි එකිනෙකාට එකිනෙකා ගුරුවරයෙක් වෙනවා මිස අපි එකිනෙකා සම්බ්‍රක්‍මචාරින් වහන්සලා වෙනසු වෙනවා මිස කෙනෙකුට කෙනෙක් ගුරු වෙන්න බෑ මේක. අපි ඔක්කොටම බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා එකට බ්‍රහ්මචාරිය හැසිරෙන්නන් කියලා. ඉතින් ඒ ඒ වගේ වෙලාවල් වල මේ බැලසටන මෙහෙවන මට එහෙම කිරීම නිසා කීම නිසා ලැජ්ජාවක් ඕ මොනද හිත වේදනාවක් අපහසුතාවයක් දෙන්න නම් මම ගුරුවරෙක් කරන්න ඕනි ඉස්සෙල්ලා. මම හැකි හැම වෙලාවකම කියනවා මගේ කිසිම ගුරුකමක් නැහැ මට තියෙන්නේ අපිට පුළුවන් විදිහට හදා බෙදා ගන්න එකයි ඒ අපිට ඔක්කොට මෝහන කරන විදිහේ මූල චරිතයක් බලන්න ඕන නම් මෛත්‍රී බුදුහාමුදුරනකන් ඉන්න. ඉන් මෙපිට තියෙන්නේ සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච ගත්ත බින්ගම කරා. සමම්පිච්ච හම්බ වෙනකම් කරන කටියට මම කියන්නේ මූල ධර්මවාදීන් කියලා. මම කියන්නේ සුචරිතවාදීන් කියලා. ඒ කට්ටියත් එක්ක වැඩ කරන හැටි මම හොඳටම දන්නවා නැත්තම් මේ මට මහානකම අවුරුදු 20ක් කරන් හම්බ වෙන්නේ නැහැ. මම දන්නවා සුචරිතවාදීන් එක වැඩ කරන්න ඇති. ඒ නිසා මේවා කෙලෙස් බවත් එහෙම අහන්න හිතිලා උත්තර හම්බෙන්නේ කවදාකවත්. නමුත් එහෙම හිතිච්ච එක අපරාධයක්වත් කාටවත් කරන නිග්‍රහාවක්වත් නෙවෙයි. ඒ නිසා අපි ඔක්කොම එකට එකම බෝට්ටුවේ ගමන් කරන පිරිසක්. ඒ නිසා එකිනෙකාගේ වැරදි එකිනෙකාට පෙන්ලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙනවා කියන්නේ. ඉතින් මට මගේ මේ ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝත් මේ ඉස්සර ගියාට පස්සේ කිව්වා ඊට ඉස්සලත් කීප දෙනෙක් කිව්වා මෙන්න මෙහෙම තියෙද්දි මං කව මාත් උත්සාහ කරන්න පිරිසක් මැදට යන්නම මයි ළඟ ඔය තියෙන කැත පුරුද්ද නැති කරගන්න තමයි කියලා. කාමරේ ඉඳලා භාවනා කරා නම් මට ෂෝක් එකකට කරතයි. නමුත් කවදාකවත් මට මේකට මුණ දෙන්න වෙන්නේ නැහැ. මුණ දෙන්න නම් පබ්ලික් කේන් කරන්න ඕන ප්‍රසිද්ධ දඬුවම් කරන්න. ඒ නිසා හැකි හැම වෙලාවෙම මම පිරිසක් මැදට යනවා යම් ආකාරයකට වැරද්දක් දෙයක් වුණොත් මම ඒ පිටිස මගේ ගුරුවරයා විදිහට තියාගන්නවා. ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මම පුළුවන් තරම් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගන්නවා. ඉතින් නැත්තම් බුදුහාමුදුර වෙනකන් ඉන්න දාන්න. දැන් අපවත් ඥානාරාම හාමුදුර වෙනකන් ඉන්න දැන්. දැන් ඔය ඉස්සරහ තව භාවනා කරන කෙනෙක් ළඟ තියාන අනේ මගේ වැරද්දක් තියෙනවා නම් කියලා දීපන් කියලා. ඉතාමත්ම ගෞරවයෙන්. ඒ ලොකු සාංශ මට කිව්වේ උපදේශයක් කායින් හරි ගණ්ඩ බුද්ධුම දක්ෂකමක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ රාහුල කුමාරට රාහුල හාමුදුරන් කිව්වේ හැමදාම උදේ නැගලා ඇඟිටලා වැලිජෝ තක්කුඩ දාලා මට මේහා සමාන උපදේශ ප්‍රමාණයක් අද ලැබේවා කියලා. මොකද නැත්නම් මාන්නක්කාර වුණා මේ බුදුහාමුදුරන්ගේ පුතා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයි කියලා කවුරුත් කිව්වට අහන්නේ නැහැ. එතකොට එයාගේ ගුණ චරිත විනාශ වෙනවා. හැමදාම කිව්වේ මොකද්ද? වැලි මලුව අමුදල වැලි දෝතක් උඩ දාලා මට මෙච්චර උපදේශ ලැබේවා කියලා. ඒක නිසා මේ වෙන කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් නිකන් අනුන්ගේ සීනි කිරන්න යන්න ඕනේ නැහැ. ඒ කියපු එක නයි මම ආයි බේරගන්නම් බය වෙන්න එපා. ඒ ගැන එච්චර ගණන් ගන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංග භාවනා කරගෙන යාමේදී නැගී සිටීමට අවශ්‍ය වූ විට ඇස්සැදීම අපහසුය. අතපය ගල් ගැසීමෙන් ඇතිවේ. මේ පහදා දෙන්න භාවනාව කරගෙන යාමේදී නැගී සිටීමට අවශ්‍ය වූ විට මොකටද නැගී සිටින්නේ භාවනාවේ නෑ නැගී සිටින්න කියලා උපදේශයක්. නිදාගෙන ඉන්න මිනිස්සෙක් එකපාරම අවදි කරපුවහම මොකද වෙන්නේ? එහෙම නැත්නම් යමක් තියා හොඳට සැලකිල්ලෙන් බලාගෙන පොතක් බලන මිනිසෙකුට ගිහිල්ලා පිටරට තිබ්බොත් මොකද වෙන්නේ? ඉතින් ඒක තමයි නැත්නම් හයියෙන් යන වාහනේ එක සැරේම බ්‍රේක් ගැහුවා මොකද වෙන්නේ? එක ස්කිඩ් කරනවා. එක පැන කරකවෙන්න ගන්නවා. ඒකම තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ මතක තියාගන්න මේ භාවනාව දිගට කරන්න පුළුවන්කම තියෙද්දී අමෝරාවෙන් කඩන්න හදනවා. ඒක නතර කරන්න. නැතුව ඒ කැඩුවට පස්සේ ඒක පාට හිත කර්මන්නේ කරගන්න හැටි නෙවෙයි අවශ්‍ය වෙන්නේ. තවදුරටත් දිගට භාවනා පවත්වන්න පුළුවන් බවටයි මේකේ ලකුණු පෙන්වන්නේ. සක්මන් භාවනා කරගෙන යාමේදී ශරීරයේ ඇට කැඩෙන සද්ද ඇසේ. මේ සිදුවන්නේ ඇයි? මල කෙලියක් එක ඇටෝලින් ආන්න බෑ. මට එන ප්‍රශ්න කියන්නේ මම ඇට කැඩුවේ. සත්‍ය මගේ දැන් ඇට කැඩෙන්නේ. ඇටෝලින් ආන්න. මොකද යකෝ ඇට කැඩෙන්නේ කියලා. ඉතින් මොකද වෙන්නේ ඇට කැඩිච්චාම? දැන් ඔච්චර කලුත් තුන ඇහුන්නේ නැහැ. දැන් ඇහෙනවා. ඉතින් ඇහෙන එකයි ප්‍රශ්නේ. ඒක මොකද භාවනා කරන හින්දා. අද අමතර ප්‍රශ්න ඉන්නේ මේ භාවනා කරන්න ගියාට පස්සේ වෙනදා හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් ඒවා ඔක්කොම ප්‍රශ්න වෙන්න ගන්නවා. අයින් ඇති hina වෙලා තමයි උත්තර දෙන්න වෙන්නේ. සක්මන් කරන වෑමදී වම දකුණු ලෙස කරගෙන යාමේදී හිත හොඳින් සමතයකටපත් වේ. වම් පාය එසවීම තැබීම දකුණු පාය එසවීම තැබීම ලෙස කිරීමේදී සිත නොසන්සුන් වී ආයාසයෙන් කළ යුතුය. මේ වම පාදයේ තැබීමේදී දකුණු පාදයේ එසවි අවසන් වෙන නිසා සිත කලබල වේ. එවිට හිතමින් ආයාසයෙන් කළ යුතුය. මේ වේචරපත් වේ. මේ නිවැරදි කළ යුතු අයුරු පහදා දෙන්න. මේකෙදි කියන්න තියෙන්නේ වාහනයක් ස්ටාර්ට් කරලා මේ නිදර්ශනේ මම කිව්වට ඇත්තට ලංකාවේ උඟ දෙනෙක් වාහන පදවන්නේ නැති නිසා දන්නේ නැහැ. නමුත් කියන්න තියෙන වාහනයක් ස්ටාර්ට් කරලා පළවෙනි ගියර් එකට දැම්මට පස්සේ වැඩි පෙට්‍රල් ප්‍රමාණයකින් සුළු හැතැම්ම ගාණක් යන්න පුළුවන්. දෙවෙනි ගියර් එකට දාපම ඒ පෙට්‍රල් ප්‍රමාණය මීට වැඩි හැතැම්ම ගාණක් යන්න පුළුවන්. මොකද වාහනේ තියෙන්නේ තල්ලුවක ගැම්මක නමුත් හරි වෙලාවට දාගන්න ඕනේ. ඊට පස්සේ දෙකේ ඉඳලා තුනට දැම්මට පස්සේ එහා සමාන පැට්‍රල් ප්‍රමාණය ඊටත් වැඩි වේගෙන් යන්න පුළුවන්. හැබැයි දෙකේ ඉඳලා වේලාව දැනගන්න ඕනේ තුනට දාන්න. ඉතින් යම් මේකින් වාහනේ එකේ යනවා හොඳට වාහනේ ගැම්ම ගන්න ඉස්සලා පිකප් වෙන්න ඉස්සලා සෙකන්ඩ් එකට දැම්මොත් ඉග්නිෂන් ගන්න. ඒතකොට කරන්න තියෙන්නේ ආයෙ ෆස්ට් එකට දාන එකයි. සවම දකුණ කර කර ඉන්නකොට එසවීම තැබීම කරන්න ගිහිල්ලා ඒක පැටලෙනවා නම් ආයෙ වම දකුණ කරන්න. ඊට පස්සේ කරන්න පුළුවන් නම් මට්ටම් උනාට පස්සේ ආයෙ වම දකුණ දානවා. මම එසවීම තැබීම කරනවා. එසවීම තැබීමත් තව ඉස්සරහට යන්න පුළුවන් එසවීම යැවීම තැබීම. ඒක බැරි නම් ආයෙ එසවීම තැබීම. ඒකත් බැරි නම් ආයෙ වම දකුණ. ඒ නිසා මේ තමන්ගේ ඉදරන් කර්මන්නේ වෙලා තියෙන ප්‍රමාණය හැටියට කොයි ගියර් එකද දාගන්නේ කියන එක පරිශන කරන්න. දිගට පරිශන කරන්න පුළුවන් තරම් ඉස්සරහට දාන්න පස්සට දාන්න මේ එකක්වත් හරි එකක්වත් වැරදි නැහැ ඒක අවස්ථානුකූල අවස්ථානුරූපීව තමන් කළ යුත්තක්. ඒක මේ ප්‍රශ්නේ අහලා තියෙන লীලා තියෙන ක්‍රමය හොඳ නිසා ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. උත්තරේ හරිම සරලයි. මේ මේ හැම කෙනෙකුම වම දකුණ කළ යුතුයි, හැම කෙනෙකු එසවීම තැබීම කළ යුතුයි, හැම කෙනෙකු එසවීම යැවීම තැබීම කළ යුතුයි. එහෙම එකක් නැහැ. පළවෙනික හරි ගියා නම් විශේෂම විපස්සනා නඹරුවක් තියෙන එකනට දෙවෙනි ගීරයකට දානවා. එක පියවර එක සැරේට මෙනෙහි කරනවා කියන්නේ වම දක්වන. එක පියවර මෙනෙහි කිරීම දෙකට මෙනෙහි කරනවා කියන්නේ එසවීම තැබීම. එක පියවර තුන් සැරේට මෙනෙහි කරනවා කියන්නේ එසෝන යවනවා තබනවා. ඒක නිකන් ගියර් හතර මාරු කරනවා වගේ ඉස්සරහට පස්සට දාලා බලන එකයි තියෙන්නේ. අර ඇටකඩෙන ස්වરૂපයත් ආයාස කරලා කරනවා නම් ඒක හානි කරනවා. මොත් වෙනදත් මේක තියෙන්න ඇති දැන් නම් ඇහෙන්නේ ඒකට අනුකම්පා කරලා යන්න ඕනේ. මුගක් වෙලාවට අපි අපේ ශරීරයත් එක්ක නෙවෙයි ඉන්නේ. ඒ නිසා මේ ශරීරේ වෙන දේවල් ඒක දිහා බලන්න පටන් ගත්තාම විශේෂයෙන් පේන්න පටන් ගන්නවා. නමුත් ඒක සිද්ධ වෙන්න පටන් ගන්නව නෙවෙයි. සිද්ධ වෙන්න පටන් ගන්න බොහොම කල්. දැනගන්නේ දැන්. ඒක භාවනාවේ ගුණයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාගය නිසා මේ සතුන් සංසාරයේ අතරමං වන හැටි දැක මමද මින්බතු රාගය රාගයක් ඇති නොවන පරිදි ඇසට දකින දෙයක් ලස්සන ලෙස හිතට දැනෙන විට ක්ෂණිකව උඩුහම ඉවත් කර සැබෑ ලස්සනත් නොමැති බව හිතට අවබෝධ කරවයි. මේ දවස පුරාම සිදු කරමින් සිටි ප්‍රතිඵලය පහදා දෙන්න. ඉතින් මේ දවස පුරාම කරමින් සිටිනම් එයා ඕනේ අපිට පහදා දෙන්න ඇත්තටම. මම මේගොල්ලන්ට පහදලා දෙනවට වැඩියි. මේ කරන මනුස්සයයි පය මේක අත්දකලා කියන මම කොහොමද මම කරන්නේ නැහැ මම ලස්සන දකින්නට කටත් ඇරලා බලන මොකද ලස්සන වෙලා කට ඇරලා බලන්නක මම නෙවෙයිනේ. මම දැනගන්න ඕන්න උඹේ හැටි ඕන්න උඹට කට ඇරනවා උඹ ලස්සන දිහා බැලුවෙ ඉච්චරයි. ඌ පතුරු ගහන්න යන්නෙත් නෑ මං හැම ගහන්න යන්නෙත් නෑ. මට්ටම පැනලා ගියොත් විතරක් ස්විච් එක දාගන්න එකයි කරන්නේ. ලෝක ජීවිතයේ සතුට ලස්සන ඔක්කොම තියෙන්න ඕනේ. මේවා දැක්කම ඇඟේ දාගන්න එපා. ඒක දැකපු ගමන් සතුටට වෛර කරන්න යන්න එපා. ඒක නෙවෙයි විපස්සනාව කියන්නේ. ඒක සමත උපක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිඵලය වෙන්න පුළුවන් පිස්සු වැදෙන එක වෙන්න පුළුවන්. කිසිම දෙයක හොඳක් දකින්න හොඳ නෑ මේ පතුරු ගගා හැම ගගා බලන්න ගත්තාම හීනෙමුත් පෙනෙවියෝවා. අස්තරන කොටත් පෙනෙවි. ඊට පස්සේ අන්තිමට යණ යන තැන පතුරු ගහිලා තමයි තියෙන්නේ. ඒ නිසා මම කියනවා නැවතත් අර මුල් උපදේශ පන්තිට අහුම්කම් දෙන්න මේ ඇත්ත ඇති හැටියෙන් දකිනා මිසක ලස්සන කැත කරන්න යන්නත් එපා කැත ලස්සන කරන්නත් යන්න එපා. බුදුරජාණන්සේගේ ගුණයක් තමයි උත්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උත්සාදේති නේ අපසාදේති යථා භූතං ඒව මේ ආවිකරෝතිය. උන්වහන්සේ ඕන දෙයක් ඔසවා දක්වන්න තබන්න පුළුවන්. ඕන දෙයක ලස්සන දකින්න පුළුවන්. ඕන දෙයක් පහත් කළ බලන්නත් පුළුවන්. ඔක් කවදාකවත් දෙක එසවත වීමක් කරන්නේ නැහැ. පහත් කිරීමක් කරන්නේ නැහැ. ඇති හැටි දකින්න. සලස්සන කියන්නේ ලෝකෙන් අයින් කරන්න ඕන දෙයක් නෙවෙයි. ලස්සන ලෝකේ තිබිච්චාවයි ඒක පිටිපස්සේ වහ වැටිලා ගිහිල්ලා තමන්ගේ මේ ප්‍රයෝජනේ සලකලා ගත කරන ජීවිතේ නාස්ති කරගන්න එපා. ඒකට ඒ ලස්සන දේවල් වල තාර ගාලා හරියන්නේ නැහැ. තමන් ඒක වැඩ කරන හැටි මේක ඒ ඒ ඔය මං කියන්න හදන දේ තේරුම් ගත්තේ නැති කෙනාට මේ වචන වලින් වාසියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්න හදන්නේ මේ මුළු ලෝකේ පුරාම මේ හං එලනවා කටු ඇනිනවායි කියලා. සෙරපු දෙකක් දාගන්න වෙනුවට. ලෝකේ හංගෙලන්න ගිහිල්ලා ජීවරයක් කරන්න බෑ ඊට වෙලෙසි සරපදක් දාගන්න. ඒක නිසා දකින්න දේවල් මොකක් වුණත් Tamange ඉන්දිය සංවරය හරහා මිස ඒ දකින්න දේවල් මකන්න ගිහිල්ලා දකින්න දේවල් වලට විරුද්ධව කටයුතු කරන්න යනවා කියන්නේ මූල ධර්මවාදී. සුචරිතවාදී. ඉතින් සමහරව ඒ විදිහට දැන් මේ චරිතයේ මුල් ප්‍රශ්නේ කියවනකොට මෙතන අත්කල මතාන යෝගයට බර වෙච්ච චරිතයක්. ද්වේෂ චරිතයක්. කිසිම දාසක ලස්සනක් තියෙන්න ඕන නැහැ. ලස්සන දව රාගෙනවා. රාගෙ දව ගමන් සංසාරයට බැඳෙනවා. ලෝකයේත් එහෙමයි කියලා නෑ. සංසාරයට බැඳෙන රාගෙ නිසාම නෙවෙයි, ද්වේෂෙ නිසාත් බැඳෙනවා. මෝහෙ නිසාත් බැඳෙනවා. ඉතින් මෙතන තියෙනවා ද්වේෂය. ද්වේෂයේ යටි නූලෙන් වැඩ කරනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේට ප්‍රතිඵල ලැබුණු කතාවක් ප්‍රතිලබ භාවනාවක් ලෙස පහදා දී තිබු නිසා ශාරීරික පාදාන්තයේ සිට සම ඇටලේ කෙස් ලෙස වෙන්වෙන්ව ගොඩගසමින් මින් මම කුමක්ද බැලීම පුරුදු වූයේමි. ඉන්පසු ඒ වාද කුඩා කුඩා අංශ වලට බෙදමින් පටවියාපෝ තේජෝ වායෝ අංශ වලට එකතුවක් බව අවබෝධ කරගතිමි. මෙය පොතේ ඇති හැටියට අංශු මිටි මිටි එකට බැඳී ඇති බව දැකීම නිවැරදිද? ප්‍රඥාවට දකින්න කෙසේද? ආනාපානේ වඩන ගමන්ම මේ කිරීමත් සුදුසුද? කරුණාකර පහදා දෙන්න. ඉතින් මම අර ප්‍රශ්න වලට කිව්වා තමයි කරුණාකර මේ රිට්‍රීට් එකේ ඉන්න ටිකේදී මේ උපදේශ පන්තිය නැවත නැවත අහන්න මේ මොනම ක්‍රමයකට හරි මෙහෙවන්න පටන් ගත්තොත් මේකට කියනවා බ්‍රේන් වොෂ් කරනවා කියලා. කන්ඩිෂන් කරනවා කියලා ඉල්ලන දේ පේනවා. ඊට පස්සේ අර ප්‍රශ්න එනවා මේක ඇත්ත මේ මේ මේ ප්‍රශ්නේ නගලා තියෙන්නේ. මේ පොතේ ඇති හැටියට අංශු මිටි මිටි එකට බැඳී ඇති බව දැකීම නිවැරදිද ප්‍රඥාවෙන් දකින්නේ කෙසේද? මේ සැකෙන් ඉක්මවන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ පොතක තියෙන එකක් කල්පනා කරගෙන ඉන්නවා ඒක පේනවා. ඊට පස්සේ දන්නේ මේ පේන්නේ හිතලුවද්ද ඇත්තක්ද කියලා. එන්නේ වගේ දෙයක් එන්න ඉඩක් නැහැ ආනාපානෙදී. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිමේදී. දැන් වම දැකදී මොකද ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අතකාලා බලන්න පුළුවන්. ඉතින් මේ මහසි සයිඩ් ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා එහෙම පිම්බීම හැකිලිම ප්‍රශ්න කරනවා අත තියලා බලන්නයි කියලා. පිම්බීම හැකිලිම ප්‍රകൃතිය දැනනවාද කියලා. ඉතින් මේක මේ සියුම් විදියට අර මූල කර්මස්ථානයේදී අතුරු පාරවල් වලට වඩා හොඳ ඉක්මන් කර ප්‍රතිඵල බලාපොරොත්තු යන්න හදනවා. ඉතින් වෙන්නේ මොකද්ද? අර සරල ක්‍රමේවත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආනාපානය හරහා මේ තීරටම යන්න පුළුවන් ඉස්සල්ලාම අත් දැකිය හැකි, අත්විඳිය හැකි, අස්පනා පිට දැකිය හැකි ප්‍රත්‍යක්ෂයක් එක යන. ඒකට අපි කියනවා කායගත සතිය කියලා. මේකත් කායගත සතියක් තමයි. නමුත් මේක හිතලුවක් හරහා යන්නේ. මේ ප්‍රශ්න දෙකම ද්වේෂයෙන් ආත්කලමතාන යෝගයට හැරිච්ච චරිත සමතේ ගැන පැත්තට යගේ චරිතකින් ලියවිච්ච එකක්. නමුත් එච්චර තද බල දැඩි මතධාරී කෙනෙක් නෙමෙයි මේ ලියලා තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ හොඳට මතක තියාගෙන කායන පස්සනාව අත්දැකිය හැකි දෙයක් කරා යනකොට මේ ඔක්කොම දිගහැරලා එනවා. ආනාපානය ගැන හිත යොදවා සිටීදී ශරීරයේ පැනහළු පිම්බී උඩුකය සියුම් ලෙස විශාල වන අයුරු දැනේ. මේ පහදා දෙන්න. බල මට ප්‍රශ්න තමයි මට දාන්නේ. ඇයි මයින් අහන්නේ මොකද්ද මේ Taman හුස්ම ගන්නකොට පෙනහළු පිම්බෙනවා අර අර වීඩියෝ එකේ පෙන්නුවේ බටයක් ගහලා පෙනහළු පිම්බෙන ඇයි? કૃතිමව ප්‍රෙෂර් එකද ඔක පහදන්නේ මොනද? උත්තර තමයි තියෙන්නේ. මේ අහන්නේ මම ලස්සනද වගේ නැත්නම් මම ඉස්සරහට යනවද මම පස්සට යනවද කියලා නරක මිනිහෙන් අහන්නේ. මයි ළඟ එහෙම කාටවත් උඩගෙඩ දෙන ගතියක් කාටවත් මේ ලනු දෙන ගතියක් නැහැ. ඔබ දැක්කනම් ඔබට තියේ මම දැක්කනම් මට තියේ. ඕක දැකපේක නැවත නැවත බලන්න. එතකොටයි පැහැදිලි වීමේ. මම මොනවා කිව්වත් ඇති වැඩක් නැහැ මට අදාළ නැති දෙයක් මට කතා කරතයි මට වැඩක් නැහැ. තමන්ට මේක පේනවනම් මේක ප්‍රත්‍යක්ෂේන. විතලුවක් නෙවෙයි නම් නැවත නැවත කරන්න. එතකොට ඒක පිළිබඳව හාද ගතියක් මිත්‍ර ගතියක් ඇති වෙනවා. වෙන කවුරුත් පහතලා දෙන එක නරක නෑ. යාදෙන්නේ නෑ. ඒකෙන් වැඩන්න නැවත නැවත කරලා බලන්න. ආනාපානය ගැන හිත යොමා සිටියේදී ඔළුව පිටුපස අඩු අඬුවකින් හිර කරනා ලෙස තද කැක්කමක් දැනේ. උරහිදිගේ එන බෙල්ලේ කැක්කමක් නොවේ. කැක්කමයි ලෙස වේදනා සීකරන විට ටික වේලාවකින් නැති වියයි. මීට පෙර මෙසේ සියුම් මෙසේ සිටුවේ නැතව පහදා දෙන්න. ඉතින් මේක පළවෙනි ප්‍රශ්නටම වගේම දෙකම පහදලා දෙන්න කියලා කියන්නේ එකම උත්තරය තියෙන්නේ බහුලීගත කරන්නේ. නැවත නැවත එන්න දෙන්න එන්න දෙනකොට ඕක පිළිබඳ තියෙන අර සබකෝල ගති නැතුව එහෙම නැත්නම් මේ කෝඩු ගති නැතුව දැනගන්න පුළුවන් මේ ශාරීරියේ මෙවුවා නිතරම වෙමින් තියෙනවා අපි මෙතෙක් කල අනුන්ගේ ශරීරනේ බල බල හිටියේ අනුන්ගේ දේවල් බල බල හිටියද දැක්කේ නැහැ දැන් දකින්න එක විතරයි තියෙන්නේ ඒ නැවත නැවත දකින්නේ එතකොට තමන්ට gedara ගියා වගේ දැනේ කරකොලත් ඇරියා වගේ නෙමෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යාමේදී ඊස්මුතුලින් හිලක් සෑදී කොඳු යට පෙළ දිගේ යන අක්ෂේ වටා වෙන්නති අක්ෂේ වටා සියුම් ලෙස ශරීරයේ භ්‍රමණී වේ විනාඩි කිහිපයකින් අතර වේ මේ නොසලක හැරිය යුත්තක්ද එසේම බුද්ධ රූප මතුවී පෙනේ සඳක් වැනි සෞම්‍ය එළියක් යුක්ත ආලෝකයක් නාසයේ ළඟින්ම රැඳී පටපවතී. ඒ දෙස බලා සිටීමට හිතේ. එවිට එය සිවුම් අංශවලට කැඩී විඳී මධ්‍ය ලක්ෂයකට එකතු වෙන බව පෙනේ. මේවා නොසලකා නාසයට සිහිය තැබිය යුතුද? නොසලකා නෙවෙයි මේවා හොඳ ලකුණු නමුත් මේවා හරහා මේක විනිවිදගෙන මේවා එහෙම වෙන්න වෙද්දී ඒකට බාධා නොකර පියලා අරින්න නැතුව ආනාපානෙ බලන්න යනවා. නැත්නම් මේවා පේනකොට මේවා තියෙද්දී ආනාපානෙ කොහොමද පේන්නේ? මේවා නොපෙනෙනකොට කරදරයක් නැතුව ආනාපානෙ කොහොමද පේන්නේ කියලා දෙක දකිනකොට මේකෙන් ආධාරකයක් මිසක් බාධකයක් හෝ සංකර භාවයක් එන්නේ මේක නොසලකා හරින්න එපා. නොසලකා හරින්න කිව්වොත් ද්වේෂ වෙනවා. මේක එහෙම තියේදී මම Taman අර කරගෙන ගියානපානේ දිගට කරගෙන යන්න පුළුවන් නම් හොඳ පළවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රය සමත් වෙලා දැන් දෙවෙනි පන්තියේ ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන්න වගේ හිත ඉදිරියට යන කොහොමද ඉදිරියට යන ලකුණු වගේක් තමයි පේන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වාගේ ස්ථානයකදී අමනුෂ්‍ය දෝෂ භවනා යෝගින් බලපෑ හැකිද? මාර්ශයේ බලපෑමක් හෝ භාවනාවට අකමැති പ്രേත භූත කොටස් වලට බලපෑමක් ලක්විය හැකිද බුදුගුණ සීකිරීමේ වළක්වා ගත හැකි මාර්ගදී පහදා දෙන්න මේදී මනුස්ස දෝෂ වලට දෝෂ වලටද අමනුස්ස දෝෂ වලටද මනුස්ස දෝෂ බලපාන මොකද මනුස්සෝ කරකිනවනේ දායකයෝ ඉන්නවා කැපකාරයෝ ඉන්නවා යෝගාචරයෝ ඉන්නවා සංඝයා ඉන්නවා ඒ ගැන පරිසම් අමනුස්ස දෝෂ ගැන ඒ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මනුස්ස දෝෂ නම් තියෙනවා එතකොට මායාවේ වෙන්නේ නැති බලපෑමක් හෝ භාවනාවට අකමැති പ്രേත භූත කොටස් වල බලපෑමට ලක් වේද මායයක් නැහැ പ്രേත භූතයොත් නැහැ මේ භාවනාවට අකමැති මිනිස්සුයෝ ඉන්නවා ප්‍රසිද්ධිමත් අකමැති ඉන්නවා වක්‍රවත් අකමැති ඉන්නවා ඉතින් ඒගොල්ලෝ දැක්කට පස්සේ නොදැක්කාසේ කරගෙන යන එකයි තියෙන්නේ අපිට ඒකත් එක්ක යුද කරන්න ශක්තියකුත් නැහැ ඒ නිසා ඕනේ මෙහෙමයි ඒකට කියන්නේ භාවනා වාඩි වෙනකොට එහෙනම් තමයි රිට්‍රීට් එකට එනකොට මේ කයයි ජීවිතයයි බුදුහාමුදුරන්ට පූජා කරලා එන්න. මගේ කයත් ජීවිතයත් බුදුන්ට පූජා වේවා කියලා සීලය ආවර්ධනය කරනවා. මිනිසෙක් හරි අමනුෂෙක් හරි ඇවිල්ලා අපිට කයට ජීවිතේ තර්ජනය කරනට කියන්නේ ලොක්කට දීලා තියෙන කතා කරගන්නේ. කොන්ත්‍රාත්යක් අස්සම් කරලා තියෙන ලොක්කට දීලා තියෙන ශරීරයයි කයයි ලොක්කත් ඒ කතා කරන මම භාවනා කරනවා කියලා අනිකයි. අපිට බෑ ඒක කරන්න බෑ ඒක නිසා ඒක දන්න කෙනෙකුට බාර දෙන එකයි තියෙන්නේ නඩුවයි කේන්ද්‍ර මේ මේ කේස් එක බාර දුන්නාට පස්සේ සර්වඥාන්සේ බලාගන්නේ සර්වඥාන්සේ කියතිනේ බයක් වෙනවා නම් භයං වා චම්බි තත්තං වා ලෝමාංසෝවා මමේව තස්මින් සමේ අනුසරියාත ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සවක්කාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඉතින් ඔය තුන තමයි ළඟ ඒ වෙනකොට තියෙන්නේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ තියෙනවනම් ණයට ගන්න දෙයක් නැහැ අනිත් එක එහෙම වෙලාවක කවුරු හරි එක මරාගෙන කෑවා ඇති ප්‍රශ්නේ මොකෝ? මේ බුදුහාමුදුරන් පූජා කරලා තියෙන වෙලාවක ගෙදරදී ඔය කාරිවර රණ්ඩු කරගෙන ඉල්ලද්දිත් ඕක කනවා කී කියන වෙලාව මැරනට වැඩිය. මේ වගේ තැනට ඇවිල්ලා මැරලා කියවම කොච්චර හොඳද? මේ වගේ තැනදී කියන්නේ මොන කවුරු හරි ඉන්නවනම් අනේ අරගෙන ඵලයන් මාව බය වෙන්න එපා. සක්මන් භාවනා කිරීමේදී හිත වම් පාදයේ දකුණු පාදයේ ඇසින් මීටරයක් පමණ ඈතින් දැකින රූපය සහ ඒ මොහොතේ කනට ඇසෙන ශබ්ද යන සියල්ලම සියල්ලටම යොමු වේ. වම් සහ දකුණු පාදයට ඇසින් දකින වැලි හෝ පාපිස්නේ වර්ණ හඳුනා ගැනීමටත් තුන් ආකාරයට සිත ගමන් කරයි. වම හා දකුණු පාදයේ චලනය තමවන සිත සබා ගැනීම පහසු කරනවා කර මේ පහදා දෙන්නේ. කමන්නේ තුනම ඉතින් ප්‍රകൃතියනේ. මීටරයක් විතර නෙවෙයි මීටර දෙකක් විතර ඈතින් බලන්න කියනවා බම්බයක් විතර ඈතින්. එතකොට ගොඩක් කකුල දිහා හෝ කකුලට කිට්ටුව බලන් යනකොට බෙල්ල නැමෙනවා වැඩි නිසා මේ පිටිපස් වේදනාව එනවා. ඒ නිසා බම්බයක් පමණ ඉස්සරහ, වියදණ්ඩක් පමණ ඉස්සරහ බලන්න කියනවා. එතකොට සද්දෙත් ඇහි. පය පොළවේ වැදිනවත් ඇහි. නිකන් මේ පොළොව පිටිපස්සෙන් පිටිපස්සට යනවා වගේ පේන්නත් පටන් ගන්නවා. ඒ තුනම ප්‍රകൃතිය. ප්‍රකට දේ බලන්න. එක එක වෙලාවට එක එක පේන්න ප්‍රශ්න නැහැ. තුනම ප්‍රകൃතිය. ඒ නිසා ඒක බොහොම හොඳ මේ එකක් බලන්න කියලා එකක් මණිකක් ගන්න කියලා ඉල්ලමක් හරපෙලා තුනක් හම්බෙච්චාම මණික් තුනක් හම්බෙච්චාකට නඩු දානවයි. හරි මගුලක් උනේ මම එක මණිකක් ගන්න බෑරුවේ මෙන්න මෙන්න බොලේ බලපල්ලකෝ තුනක් හම්බුනායි කියලා නඩු දාන ගතියක් තියෙනවද? නෑ. හංගගෙන අර දෙකක් හංගගෙන එකයි හම්බුනේ බලපංගෝ කියලා කියලා එච්චරයි. මේකක් බලන්න කියලා තුනක් හම්බෙච්චා මොකද්ද නරක? ගරු ස්වාමීන් වහන්සේ දින පහක් භාවනා තුලත් කළත් තවම සමාධිගත වීමට නොහැකි විය. එසේ වුණාට වීර්ය අත් නොහලෙමි. ඉදිරි දින කීපයට සමාධියක් ලබා ගැනීමට නොකි වේයයි වේදනාවක් හිතට නැගේ. අනුකම්පා කර මේට පිළිතුරක් දෙනෙමින් ඊතා බැගෑපැත්ත ඉල්ලා සිටිනවා. මම ඊතාමත් බැගෑපැත්ත ඉල්ලා සිටිනවා. මේ භාවනා පන්තිය සමාධිය සඳහා කරන එකක් නෙවෙයි. සතිය සඳහායි. සතියට තීරණොන දැන් සමාධිය නෑ කියලා. ඒ හොඳ සතියක් දිගට කරගෙන යන්න. පටන් ගන්නකොට මම කිව්වා අනන්ත අප්‍රමාණ ප්‍රශ්න එනවා. මේ එක එක අනම්මනම් කොන්තරත්. අපි අස්සම් කරලා තියෙන එක කොන්තරත් එකයි. මේක සතිපට්ඨානේ සමාධිය තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්න. මට වීර්ය තියෙනකොට තියෙන බව දන්න නැතිකොට නැති බව දන්න. මට ඉස්සරහට අනේ සමාධිය නැති කියලා බඩ දනවා ඒකත් දන්නවා. හොඳයි. ඔය එකක්වත් පිට කට්ටිය කිව්ව නෙමෙයි. අස්පනා අපිට Taman ළඟ තියෙනවා. ඉතින් මේක ලොකු සතියක් බව. ලොකු එලඹ සිටීමක් බව. ලොකු සිහියක් බව. තීරුම් ගන්න ලැබෙයිවා කියලා තමයි මම බගෑපත් ඉල්ලා සිටින්නේ. මාත් ඉතාමත්ම බගෑපත් වෙනවා. පුළුවන් ක්‍රමයට මේ සතිය කියන එක අවබෝධ කරගන්න කියලා. අ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ 23 වෙනිදා අපි සීළු දෙනාම උදාහට ගියමු. එහිදී ඒ ස්වාමීන් වහන්සේගෙන් සීළු දෙනාම ප්‍රශ්න ඇසීමට ඉදිරිපත් වූ අයරු මමත් ඇතුළුව දුටු නිසා මෙසේ ලියමි. අපි සීළු දෙනාටම ඇත්තේ මයික් බීචයක් බව වටහා ගතිමි. ඔබ වහන්සේ ඒ ඒ අවස්ථාවේදී ඇසීමට අනන්තවත් මේ ධර්ම ප්‍රශ්න ඇතත් මේ නොඅසහසිරිනේ මයික් එක නිසාය. මයික් එක නැතුව අපගේ අවස්ථාවල ඒ අවස්ථාවේදී ඇති වෙන ගැටළු ප්‍රශ්න ඇසීමට හැකි ක්‍රමයක් අපට ලබා දෙනවා ඉතා යථාර්ථ ඉල්ලා සිටීම ලියන්නේ මේ ලියන්නේ මයික් එක නැතුව ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවා නම් මයික් එක වෙනකොට ඔව් වෙන එකක් දාලා ප්‍රශ්න එක නතර කරන්න මම ඒකත් කරනවා මොකද ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මේ ලියන ක්‍රමේ මයික් බෙහෙතියටම වෙන්න ඇති. ඒ ප්‍රශ්නයක් නෑ මොකද මේකට සම්බන්ධ නෙවෙයි පිටේ ඉඳලා අහන අයට කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ නිසා මේ තමාර කට්ටිය ඉන්නවා මයික් එකට කතා කරන්න ඕන නිසා ප්‍රශ්න හදාගෙන අහන කට්ටිය. එහෙමත් ඉන්නවා මොනවා මේ කවදාත් මයික් එක කතා කරලා නැහැ. නැත්නම් ඒකට ආසන නිසා ඉතින් අරගෙන මොනවා හරි කියලා. ඉතින් මේ ඔක්කොම ඉෂ්ට වෙන්න. මේ ඔක්කොම ඉෂ්ට වෙන්නේ මේ ලිඛිත ක්‍රමය පැහැදිලිවම තියෙන්නේ මයික් එකක් නැතුව අපගේ ඒ ඒ අවස්ථාවලට ඇති වෙන ගැටළු ප්‍රශ්න ඇසීමට හැකි ක්‍රමයක් අපට ලබා දෙන්නේ ඉතාය අදහත් ඉල්ලා සිටින. ලිඛිතව දීපුවාම ආයි. එහෙනම් කමඨාන් සුද්ධ කරන වෙලාව කිව්වාම ආයි. ඒ නිසා හම්බෙච්ච අවස්ථාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න බෑන වණ කර ගත්තොත් අපි නීති දාන. වෙන කරන්න දෙයක් නෑ. ඕගොල්ලෝ දාන එක තමයි නීති දාන. දැන් මට පස්සේ ගන්න බෑ. ඒ නිසා මේ තියෙන අවස්ථාව මේකෙදී මම දකිනවා මේ මේ ප්‍රශ්නේ මම ගෙස් කරනවා කාන්තාවෙන් ඇවිල්ලා තියෙන කියලා. මේ ප්‍රශ්න සියල්ලම කාන්තාවන් ඇති කරන ප්‍රශ්න. ඕගොල්ලන්ට දීපු අවස්ථාවේ ඕගොල්ලෝ හරියට වණ කරගන්න. ඒ වණ කරගත්තට පස්සේ මේක ලෝකෙට යන. ගිය ගමන් ඔක්කොමලා අපිට තොරතුරු එවනවා. මේක ඕනේ නැහැ මේක නැතුව කරගෙන යන්න කියලා. ඉතින් ඒක නිසා කැමැති නම් ඔය ඔය කියන හැම එකක්ම මතක තියාගන්න ලෝකයට ඇහෙන. ලෝකයට ඇහෙන එකේ මට කරන්න දෙයක් නැහැ. මම 50ක් වගේ වෙනවා. ඒ නිසා දීපු අවස්ථාවේදී මේ සුඛෝපභෝග විදිහට තනෙන් කිරි බොනවයි ටිත් එකෙන් කිරි ඉල්ලනවයි දෙක තුනම නැතුව මේක අපි ලද විදිහට අරියා. ඒ වෙනස මේ කොහොම කරන්න කියලා වෙන්නේ ඕගොල්ලෝ හරිය පටු කර ගැනීමක් කරනවා. ඕගොල්ලෝ විසින්ම දඬු අඬුව කරකව ගන්න. අවුරුදු 40ක් 45ක් පිරිමිත් එක කරලා තියෙනවා. මොනම ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ආපු ගමන් අපි කැමති මේකට ඉඩ තියන කාන්තාව. මොකද වැඩි හරියක් එන්නේ කාන්තාව. මේ කාන්තාවන්ත වෙසින ඉතාමත් සියුම් හරියට ප්‍රශ්නෙට බහින්. නමුත් ආයතනයත් එක්ක ඔය දෙනුට ගිය ගමන් ආයතනය කරණ තියෙන එකම දේ තමයි පනත් නීති රීති ගෙනල්ලා හිර කරනවා. ඔහුගේ ටිකේ ඒ හරි අමතර අත්දැකීමක් නිසන්වන්නේද. නිසා කරුණා කරලා මේක අපිට හම්බෙච්ච කලාතුරකින් හම්බෙච්ච අවස්ථාවක් ඔය නිකන් හම්බෙන ගුණාගේ අම්බලන්න යන්න එපා. පොඩ්ඩක් කැප කරන්නේ. වෛද්‍යකෙක් නැති වුණාට ප්‍රශ්න නැහුවට මොකෝ? වෙන තැන් වල දෙන්නේ නැහැ නේ ඕම ප්‍රශ්න කතා වකට දෙන්නෙම නැහැ. ඒ නිසා ඒකෙදි මේ හම්බුන පමණින් හම්බෙන අවස්ථාව ගන්න එපා. ගත්තට පස්සේ ඒක පිළිබඳව මම වග වෙන්නේ මම මෙහෙම කියන එකත් අසාධාරණ නැති. ඒ නමුත් ඒක මම මේ දවස්වල පොතක් කියවනවා why man can't listen i why don't woman read maps කියලා. ඒකේ කියලා තියෙනවා ලස්සනට මේ කාන්තාගත පිළිගනි. ඉතින් මං වැඳේ නැති මිනිහෙක් වශයෙන් හරි පොරොසෙනවත් පොත ඇයි මේ ගෑනු මෙහෙමද හැසිරෙන්නේ කියන්නේ. ඒකේ කියලා තියෙනවා ඒක පොඩ්ඩක් කියවලා බලන්න ඒක ටිකේ ඥානගතව තියෙනවා. ඒකට අපි අනුකම්පා කරන්න අවබෝධ කරගන්න. නමුත් ලෝකයා ඔක්කොම එහෙම අනුකම්පාවේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක නිසා දීලා තියෙන ඉඩ තමනුත් කැප වෙලා, තමනුත් ටිකක් යෙදිලා මේක එක සැරේම වහා ගහලා කොට හදන්න යන්නේ නැතුව ටිකක් එදිලා යන්න. පුළුවන් හරිය කරගෙන කරගෙන යනකොට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් මේ විදිහට හරියටම ඉදිකටු ගාලෙන් ඉදිකට්ටෙන් ගන්නවා වගේ කරන්න ගියොත් එන්නේ 50ත් වැඩි වෙයි, නීති වැඩි වෙයි, බිත්ති මදි වෙයි බෝඩ් ගන්න. ඇප්ලිකේෂන් ෆෝම් එකේ තියෙන ඉලක්කම් ගන්න වැඩි වෙයි. ඉතින් එතකොට එසේ මෙසේ මිනිහෙකුට රිට්‍රීට් එකට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ නීතිවල ප්‍රශ්න නිසා. ඉතින් ඒසයි වයිදී ඒ තියෙන දේවල් සාකච්ඡා කරන්න එපයි කියලා මම යටපත් කරන්න යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන නමුත් හැම කෙනාම කැප කරන්නේ. එහෙම නැතුව මේ ගියොත් අපි ওই පාර්ලිමේන්තුව වගේ හන්සත් වාර්තා ලියදියා භාවනා පැත්තක තියාගෙන සම්මන්ත්‍රණ තීතිය ඉඳීවි ප්‍රශ්න. මනුෂ්‍යකම යට යාවි. අපගේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවෙන් අනිත්‍ය දුක අනාත්ම බලන බලන්න අවශ්‍ය වන්නේ ඇයි? කලකදී මම ධාතු මනසකාරයේ අසුභේ යන භාවනා දෙකමයි වඩන්න හිතෙන්නේ. කල කාලයකදී මට දාශමනසිකාරයත් අසුබයත් යන භාවනා දෙකමයි වඩන්න තියෙන්නේ. හිතෙන්නේ. ඒ කාලෙදී තමයි කායට තියෙන කැමැත්ත බබලවන තරම් නොවන නොවටින බව පෙන්වන්නේ. දැන් මට නිතර හිතෙනවා හැම දෙයකම ඇතිවීමක් සමගම පැවති නැතිවීම ඒකාන්තව මේ ආයතන වලින් ගන්න සියල්ල නැති වෙන බව ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙනේ. පවතින ලෝකයේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට රඟපානවා. නමුත් මාර්ගඵල පමණයි නිට්ටය බව දානවා. ප්‍රශ්න ටික අහපු විදිය පටලවිලක් දන්නේ නැහැ මට අවශ්‍ය වන්නේ මට භාවනාවට ගිය විට පැය භාගයක් පමණ ගිය ගමන් අනිත්‍ය දුක අනාත්මේ වඩන්න තීතෙන්නේ ඇයි කියලයි. එසේ වී ඇත්තේ වැරදිලාද කරුණාවෙන් පහදා දෙන්න මේ නිලමි. මේකේ ප්‍රශ්න මේකයි මට භාවනාවට ගිය විට පැය භාගයක් පමණ ගිය ගමන් අනිත්‍ය දුක අනාත්මේ වඩන්න හිතෙන්නේ ඇයි කියලයි. එතකොට මේක මේ අනිත්‍ය දුක අනාත්මය හෝ වෙන ප්‍රාර්ථනාවක් හෝ වෙන අදහසක් හෝ වඩන්න හිතෙනවා. ඉතින් මේක භාවනාවට යනවා තමන් හිතාගෙන චේතනාපූර්වක කරන දෙයක්ද භාවනාවේ තමන්ට කෙරෙන දෙයක්ද කියලා තේරුම් අරගන්න කෙරෙන දෙයට වග වෙන්න එපා. එච්චරයි බුදුරජාණන් කියන්නේ මේ අසංස්කාරිකෝ ඒ වෙලාවට මට අනිත්‍යසුක බලන්න හිතෙනවා නම් ඒකේ මේ හිතට එන මෙහෙවීමකින් තොර වෙන හිතවිල්ලක් ඒක මම කියන්නත් එපා මගේ කියන්නත් එපා ආත්මේ කරගන්නත් එපා ඒක උඩ ඉවරයි. ඒක ලේසි නෑ මේම කියවට තේරුම් ගන්න ලේසි නෑ. ඒ විදිහට මේ භාවනා පැය භාගයක් විතර යනකොට මේ හිතට එන අදහස මේක අනිත්‍ය වශයෙන් බලපං, දුක් වශයෙන් බලපං, අනාත්ම වශයෙන් බලපං කියන එක ප්‍රාර්ථනා කරලා අදිස්ථාන කරලා තමන් ගත් එකක්ද නැත්නම් ඒ වෙලාවට ඉබේ පහළ වෙන එකක්ද? ඉබේ පහළ වෙන එකක් නම් අමතක කළ එකයි. අදිස්ථාන කරන්න ඕනේ නෑ. එතකොට ඒක අනිත්‍ය දුක අනාත්ම බලන වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන් ඔක්කොම සංස්කාර බවත් ඒ සංස්කාර වලට පොහොර දාන්න ඕනේ නැහැ. ඒවට එහෙම ලොක් වෙලා යන්න හදන එකයි තියෙන්නේ. දහං ගැටලු සංඥාංශ මේ රකින්න සීලිය අපේ gedara gos කිනම් ආකාරයෙන් රැකිය හැකිද? ඒවා රකින්නේ කෙලෙසද යන්න විස්තර සඳහන් කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. gedara ගියාට පස්සේ සිල්පද කඩන හැටි කියලා දුන්නොත් මම කියලා දෙන්න රකින්න. කාට හරි කියලා දෙන්න කොයි කොහොමද ඔයගොල්ලෝ කඩන්නේ කියලා? මම ඒක ටක් ගාලා උත්තර දෙන්න රකින්නේ. ඒ අර මේ රජුරෝ ටක් ගාලා පණිවිඩයක් ඇහැසෙලු මේ මහෞෂධ පරිසපාට මගේ වැලියොන්චිලාවේ ලණුව කැඩිලා ලණුව හදලා දීපන් කියලා. මහෞෂධ පන්තු පණිකට කැඩිච්ච එක කෑල්ලෙවන්න මං හදලා වන්නම් කියලා. වැල්ලෙන් හදපු කඹේ වැලි ලණුව ඔන්චිලාව කැඩිලා. හදපන් රාජාන. දැන් ඒකේ මේ අටපැත්තේ ලෙවලර් කැඩිච්ච කෑල්ලක් මට යවන්න මට ඒක සාම්පලේ ගන්න පුළුවන් හදත ඇහි කියලා. ඒ එච්චරයි. ඒ නිසා හිල්පද කඩන හැටි කියන්නේ මම මේ ප්‍රශ්න කරුවට ප්‍රශ්න දානවා එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මයික් එකට තියෙන බය නෙවෙයි ඔය. මා දැන් කෙනිකම විපස්සනා සමාධියටපත් වේ. ක්‍රමයෙන් එම සමාධියේ පියවරෙන් පියවර ගැඹුරටපත් වේ. මෙසේ පැයක පවන කාලයේ ගැඹුරින් සමාධියේ සිට නැත ක්‍රමයෙන් දැනීම තුනි වී දැනීම ඇති වී භාවනා නැගිටීමට හිතේ. මෙසේ පරයන්ක කීපයක් ගත කෙලිම ඉදිරියට උපදෙස් ලබන උපදෙස් ලබා දෙන්න. එතකොට මේක මේ කියලා තියෙන කාරණාව ඇත්තම සිදුවෙන දේ නියෝජනය කරනවා නම් භාවනාවේ නැගිසේ සමාධිය නැවත ක්‍රමයෙන් දැනෙන පැයක් පමණ කාලයක් ගැඹුරු සමාධියේ සිට නැවත ක්‍රමයෙන් දැනීම ඇති වී භාවනාවෙන් නැගිටීමට හිතේ. මේ පැය කියන එක සාතික් කරගන්න කරුණු තුනකින් සාතික් කරන්න පුළුවන්. ඊටාම ගැඹුරු මට්ටමට යන්නේ කොහොමද කියලා බලන එක. මෙතෙන් සාමාන්‍ය සමාධියක ඉඳලා ඊටාම ගැඹුරු සමාධියට යන චිත්තක්ෂණ හොඳ අවදීන් හරියට මේ කොනේ ඉඳලා ගමන් කරපේකන මේ එලිපත්ත ගාට ඇලි එලිපත්ත පණින තැන දක්වනවා. මම ඔච්චර ඇතුලේ හිටි දැන් පිටතට ගියා. එක එක. දෙක නැවත ක්‍රමයෙන් දැනීම ඇති වී භාවනාවෙන් නැගිටීමට හිතේ. නැවත ක්‍රමයෙන් දැනීමට එන තැන ආය අල්ලන්න ඕන. භාවන ගැඹුරු සමාධියට ඇතුල් වෙන තැන ගැඹුරු සම්බන්ධය පිට වෙනවා. ඊට පස්සේ මේ අතරමැද කාලේ කරුණු තුනක් අල්ලන්න ඕනේ. දැන් මේකේ කියලා තියෙනවා මට ඉක්මනටම වගේ සමාධි වෙලා ගැඹුරින් ගැඹුරට ගිහිල්ලා ඔන්න වැටෙනවා. ඒක පුළුවන් තරම් අල්ලන්න පිට වෙන තැන අල්ලන්න අතරමැද කාලේ පැයයි කියලා තියෙනවා. මේක හොඳට ඇතුල් වෙනකොට තියෙන තද සිලිලාරයත් එපා වෙනකොට නැගිටිනකොට තියෙන එපා වෙන ගතියත් ආදීනව ආනිසංශ කියලා කතා කරනවා. ගා කානිසංශ සහිතයි ඇතුල් වෙනකොට බොහොම කාන්දාන් ශක්තියක් තියෙනවා. එප වෙනකොට නැගිටිනකොට ආදීනව පේනවා, එපා වෙනවා, නිකම්මැලි වෙනවා, නිදිමත වෙනවා. පැය කහමාර දෙක යනකොට ආනිසංශ ගොඩක් උග්‍ර වෙනවා. නැගිටිනකොට එපාම එපා වෙනවා. ආනිසංශ සහ ආදීනව අතර ලොකු පරාසයක් එනවා කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ නිසා නිගා උපදේශය තමයි මේ පැයක් ඉන්න පුළුවන් එක පැයකුත් විනාඩි 10ක් ඉන්න. උත්සාහ කරන්න. පැයකට විනාඩි 15ක් ඉන්න, විනාඩි 30ක් ඉන්න, පැය දෙකක් ඉන්න පුළුවන් තරම් දික් කරන්න. සමාධියට පත්තන හා පත්තු අවස්ථාවලදී හිසේ හා හෘදේ වස්තුවේ කිසියම් වෙනසක් නැණේ ගැන පැහැදිලි කර දෙන්න. මෙවුවා නොදැරිය හැකි සමාධියට පත්තන හා පත්තු අවස්ථාවලදී නොදැරිය හැකි මට්ටමකට එනවනම් මේක සමාධියක් නෙමෙයි. සමාධියේදී වෙනස්කම් වගේ කියනවා දැරිය හැකි. එතකොට ඒක දරාගෙන යෑම තමයි සමාධිය කියන්නේ. ප්‍රශ්න කර ගැනීම නෙවෙයි විස්තරීල්ලම නෙවෙයි මට මේක දරාගෙන ඉන්න පුළුවන්ද එහෙම ඉඳ ඉඳ අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය වැඩි වෙන නිසා වැඩි වේලාවක් ඉන්නකොට අභ්‍යාස ලැබෙනවා භාවනා සටහනේ වැඩ සටහනේ 6 වෙනි දිනේ වුණත් මගේ හිත අරමුණේ හිටින්නේ නැත හුස්ම ගැනීම පිටවීම පැහැදිලිව දැනෙන්නේ නැහැ මේ පිං මධිකම නිසාද අරමුණේ හිත තබා ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ඉල්ලා සිටිමි. මේකට ඍජු ප්‍රශ්නයක් මා ළඟ තියෙනවා මේක සක්මනේදී කොහොමද වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. ඉඳගෙන හුස්ම ඇතුළෙන් පිටවෙන් පැහැදිලි දැනෙන්නේ නැති වුණාට වෙන්න පුළුවන්. ඒක පිංමදි නිසාත් වෙන්න පුළුවන් වෙන කාරණා නිසාත් වෙන්න පුළුවන්. නමුත් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් කරන්න බැරිද කියන එක ඒ ප්‍රශ්න කර උත්තර දෙනවනම් ඒ හරහා පුළුවන් අපිට අමතර ක්‍රමයකින් සතියට දොර අරගන්න. පරියන්ක නැති වුණාට සක්මනේ නිසා සක්මන් භාවනාවට යෙදෙන්න නැත්නම් දැන් කරලා තියෙනවනම් විස්තර ටිකක් අවශ්‍යයි. අද දින මම ආර්ය තූෂ්ණීම් භාවය රැගෙන ඉහිතාගත්තා. මේ සමහර අය මගෙන් ඇසුවා මට සනීප නැද්ද කියලා. උන්ට දිනපතාම කතා නොකර ලෙස කිව්වත් ඒ තීරුම් ගෙන නැති බවයි මට ඇහෙන්නේ. නිතරම පැන්ට්‍රි එක ළඟ නිදන කාමර ඇතුළත කතා කරමින් සිටිනවා. ඒ තම තමන්ගේ භාවනාවට බාධාවක් වන බවයි මගේ අදහස. කවදා තවද සමහර අය සක්මන් කරන විටත් එළියේ එකිනෙකා සමග කතා කරමින් ඇවිදිනවා. කතාව අඩු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන නැවතත් මතක් කර දෙන ලෙස මෛත්‍රී සිතින් ඉල්ලමි. එතකොට මමත් කතා කර කර ඉන්න එක විතරයි වෙන්නේ. ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කණෙන් අල්ලලා දෙන්න මම මේ තුන් දෙනාට වගේ කියනවා. අපි ඒකට ඒගොල්ලෝ වෙනම ලේබල් එකක් එල්ලනවා මේගොල්ලෝ කතා බහුල කට්ටිය කියලා. දෙවෙනි සැරේත් කතා කරුවට පස්සේ එළවලා දානවා. ඒ නිසා එක්කෙනෙක්වත් මේකෙන් ගැලවිලා නැහැ. ඔක්කොමලා එන්නේ එන්නේ එන්නේ මේක සෑහළු කරගෙන තියෙනවා. ඒ සෑහළු කෙරුවට පස්සේ මේ වගේ ප්‍රශ්න කියනවා. භාවනා වැඩතරනේ 6 වෙනි දවස් වුණත් මගේ හිත අරමුණේ තියෙන්නේ නැත. මේ පැහැදිලිවම වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ අනවශ්‍ය කතා. ඒක නිසා උඩ ඉන්න පිරිමි පක්ෂයටත් මම මතක් කරනවා. පල්ලෙහා ඉන්න පක්ෂයටත් මතක් කරනවා. මේ නිසා මම ගොඩක් කතා කරන එක නෙවෙයි වැඩේ. ඔයගොල්ලෝ ආවේ කලාතුරකින් හම්බෙන අවස්ථාවේදී මේ ඉන්න මිනිසුන්ට වෙනසක් තේරෙන්නේ නැහැ. මටත් ඇහෙන සමහරලාට දෙන්න දෙන්න නිකන් එකතු වෙලා මේ සනීප නැද්ද කියලා අහනවා. තමන් පැත්තකලා භාවනා කරනකොට සනීප නැද්ද කියලා අහනවා. ඒ මොකද මේ කතා කෙරුවොත් තමයි සනීපේ තියෙන්නේ. කතාන හේතුව නිකන් මොකද මොකද වා. ඒකල ගෙදර අහනවා ගෙදර ගියාම සිල්පද කඩන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. වෙන මොකක්වත් එපා සම්පප්පලාප විතරක් ඇති අපාගාමි කර්මපතයක් වෙන්නේ. සතුන් මරන්න ඕනේ සතුන් මැරීම වගේමයි අනවශ්‍ය වචන කතා කිරීම සම්පප්පලාප කර්මපතයක්. හතෙක් මරනා වගේම අකුසල ඇසිද්ද. ඒ නිසා කට පරිසම් කරගන්නවා කියන එක ලේසි නෑ. <clears throat> ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාස ප්‍රස්වාසයේ ගොරෝසුව තිබී සිව් මුගොස් ඒ නොදැනියන් ලෙස දෙස වෙනත් කෙනෙකුගේ ආස්වාද ප්‍රසවාස ලෙස බලා සිටිය හැකි විය. නැවත සියුම් වේදනා නැවත සියුම් ලෙස ආස්වාද ප්‍රසවාසයේ දෙසද බලා සිටන විට ඒවායේ වේදනාවන් නාමයේද කය රූපෙ ලෙස දැන්නේ. එසේ කිරීමෙන් නාම රූප පරික්‍රා ඥාණයට විතට යෑමක් වේද. මුඛයේ තුලට කෙලගලා යීම, ඇඟට හුලං පහරවල් වැදීම වැනි අවස්ථාවලදී ඒ වගේ සතරමා භූතෝ ලක්ෂණ පෙරිනි. එසේ සිටීමේ වරදක් තිබේද? ආශ්‍රද ප්‍රසවාසයෙන් නොදැනුණ විට කය කොටස් කරන බැලීම කළොත් එයින් වරදක් වේද යන මේ කරුණු පහදා දෙනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි මම හිතනවා ඔක්කොම මේ වෙනකොට ඇත්තටම ධර්ම දේශනාදී බොහෝ වතාවල කියලා තියෙනවා නමුත් නැවත අහන එක මම බරකට වේසකට ගන්නෙ නෑ පිටීකදී නාම රූප පරිච්ඡේ ඥාන වශයෙන් මොනම දෙයක්වත් බලන්න යන්න එපා පෙනුනට ප්‍රශ්නයක් නෑ අන්තික නාම රූප පරිච්ඡේ ඥාන කියලා ලේබල් කිරුවේ නැතත් ප්‍රශ්නයක් නෑ වෙන්න ඕන දේ වෙනවා ඒකම හිත විවේක වුණාට පස්සේ මොනම කල්පනාවක්වත් දාන්න එපා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ බුද්ධහනුසිතෝ මෛත්‍රී මේ පෑදී දියට බොරදිය එක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා කතාවත ඒ නිසා කරුණාකරලා මේ හිත පිරිසිදු වුණාට පස්සේ මොනවත් දාන්න එපා එච්චරයි කියන්නේ යම් යෝගියෙක් භාවනා සඳහා පැය කීපයක් පැය කීයක් වෙන් කරගත යුතුද මේ මේ කාලසටහනදී පටන් ගන්න වෙලාවෙම කිව්වා යෝගාවචරය කළ යුතු කාලසටහන මේ මොකක්ද ආයේ මේ මුලට ගිහිල්ලා අහන්න හදන්නේ වඩන භාවනා කර්මස්ථානන්තෝ ඒ කළ යුතු ක්‍රමයක් අද්ද මේ 6 වෙනි පස්වෙනි දවසේ භාවනා කරන දෙසරයක් උපදෙස් දීලා තියෙනවා දැන් අහනවා වඩන භාවනා කර්මස්ථානන් මේ කළ යුතු ක්‍රමයක් අද්ද කියලා යම් යෝගීකු ළඟා විය යුතු අවශ්‍ය ඥානය නම් මග්ගා මග්ග ඥානය ළඟා වීමට එය පසු කර ඇද්ද යන වගේ දැන ගැනීමට අවශ්‍ය දේශනයක්. අන්න පුළුවන් නම් මීටරයක් ගෙනත් දාලා චෙක් කරලා හරියොත් කට්ටිය කවුද සෝවන්ලා ඉන්නේ කවුද මේ ඥානය ලැබලා තියෙන්නේ කියලා මම මේ ඇවිදින හැමතැනම ලෝකේ අහුන්නේ නැහැ මීටරේ මට තාම. මේ චෙක් කරලා බලලා කියලා යන. ඒතර ඉතින් යනකොට පච්චක් කොටාන යන්න පුළුවන් මම යනකොට ගියේ මෙහෙම එනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විශ්ුද්ධිය ලැබිලා තිනවා. සංඛාරූපේක්කාව ලැබිලා තිනවා. මේක නිස්සාරණ වනේ බව මතක නැහැ. එසේ Taman අවදි කරගත යුතු ඥානයක් ධානයක් රැක ගැනීමට වශීතාවයක් අවශ්‍යද නැතිනම් කොයි කොයි කොයි ඥානයන් ද අපිට රැකීමට වීර්ය කළ යුත්තේ කෙසේද මේ සතිය කියන වචනේ විතරක් තියාගන්න අපි මේ වඩන්නේ සතිය සතිය ඊට ටික ඔක්කොම කරලා දෙයි මේ මුළු ප්‍රශ්න වලියදීම සතිය කියන එක තිබිලත් නැහැ අවබෝධ කරගන්නත් නැහැ අවබෝධ කරගන්න උනන්දු වෙලත් නැහැ ඒ නිසා මම කියනවා හොඳයි මේ ප්‍රශ්න පිළිතුරු පැලියෙන් තමයි දැනගන්නේ මේ අපි මොකද කරන්න කියලා නැවත සැරයක් ඉදිරිය ගියාට පස්සේ හරි කමන්නේ අර මූල උපදේශ පන්ති කියවන්නේ. අපි ලිඛිතව කොලයක් දෙන්න මේ ඒ මූලික දෙය නැතුව අපි කොච්චර ඉහළ මට්ටම් ගැන කතා කරත් මේකේ තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් sannivedanයේ බරපතල අඩුපාඩුකම් තියෙන එක පුද්ගලික දෝෂ නෙවෙයි. මේ වැඩේ බරපතලයි. අපේ ගරු ස්වාමීන් වහන්සේ අවසරයි පරමාර්ථ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන හැටි ඊටා සරල වචන වලින් පහදා දෙන්න. මේක සරල වැඩක් නෙවෙයි. මොන තාලෙන්වත් මේක සරල නෑ. මේක ඉතාමත්ම ගැඹුරු වැඩේ. ඉතින් මේක කොහොමද සරල කරන්නේ? මේ සතිය වඩනවා නම් මේක සරල වෙනවා. නමුත් ඒක පැත්තක තියලා අර තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම සරලව කියලා දෙන්න කියනවා මේ මේ සරල කරන හැටි සරල භාෂාවෙන් කියලා දෙන්න කියනවා. මේ සමග සම්මුතිය කලපමින් කියා දුන්නොත් බොහෝම පිං. හොඳයි. සමාධියේදී පරිසරයේ සමහර ශබ්ද ඇසීමේ සමහර සිතුවිලි එම සිදුවන්නේ ඒ නියම සමාධියක් නොවන නිසාද? සමාධියේදී පරිසරයේ සමහර ශබ්ද ඇසීමත් සමහර හිතවිලි ඒමත් සිදුවන්නේ ඒ නියම සමාධියක් නොවන නිසාද? මේ වැඩමුළුවල අපි සතිය වැඩ කරන වැඩපිළිවෙලක් නිසා සමාධිය පැත්තෙන් බල්ලා උත්තර දීලා ප්‍රශ්න වලට අනුකම්පා කරලා ප්‍රශ්න උනන්දු කරවීමට මගේ අදහසක් නැහැ. අපි අවශ්‍ය තියෙන්නේ සතිය හරහා මේ ප්‍රශ්න නගන්න සතිය හරහා ප්‍රශ්න කරන්න. ඔක්කොමලා ගෙනියන්න හදන්නේ මම සමාජයට ගෙනියන්න වගේ මට පේන්නේ කට්ටිය එකතු වෙලා තියෙන්නේ. හරියන්නේ නැහැ. මොකද මේ අවුරුදු 30 ගණනක් මගේ හිත කන්ඩිෂන් වෙලා තියෙන්නේ සමාධිය කියන එකෙන් පරිසම්යන් කියලා. සතිය වඩපන් කියලා. ඉතින් ඕගොල්ලෝ තියම එක පැත්තට එනවා මිසක ඔය තියම එක තලා මම ඔය පැත්තට ඇද්දට ආදන්නේ හරියන්න හම්බෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය හරහා ආර්ය සම්මා සම්මා දිට්ඨිය හරහා ආර්ය සම්මා දිට්ඨිය ඇති වේ යථාර්ථ දැකීම වශයෙන් දැකීම දැයි පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලමි. ඔව් ඇත්තට මේකෙදි යථාර්ථ දැකීමක් තමයි. නමුත් ඒ අනෙකුත් මාර්ගාංග හරහා ඒක සරල විදිහට ඉදිරිපත් කිරීමක් තමයි ඔය චත්තාරිස සූත්‍රයෙන් කරන්නේ. මේ භාවනා වාරයේ පැමිණි දින සිට දිනපතා උදාසන පරියංක භාවනාදී මගේ හිත හොඳින් සමාධිමත් වුණා. අද දවසේත් ඉතේ හිතේ කාරණොට ගැනීම ඉත අපහසු නැපෑ කාහාර භාවන පත්තනකොට පර්යංකයට ගියත් හිතේ විසිරියාම අඩුුනේ නැහැ. උපදේශ තුන මැනවි. ඒක ඉතින් ස්වභාවික දෙයක් හැමදාම අපේක්ෂාවට හිතපු තරම් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් හෙට වෙනකොට හරියන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපට කරන්න තියෙන ප්‍රතිඵල සාර්ථක වුණත් අසාර්ථක වුණත් නිච්ච වෙලාවට નિયමිතව කරගෙන කරගෙන යනකොට ඒ වගේ විපරිණාම තියෙනවා. ඒව පිළිබඳව ඉවසීමෙන් කටයුතු කරන එක තමයි යෝගාචරකම කියලා කියන්නේ. පරියංග භාවනා ඉදී සිටිදී පැයක් භාගයක් පමණ ගත වූ පසු මගේ ශරීරයේ ඉදිරියට නැමී හෝ පැත්තට නැමී ඇති බව තේරුම් යනවා. නිදිමතක් නැති බව ෂුවර්. සමාධියට පැමිණී නැති බව ෂුවර් වගේ. ඉතින් මේක කරලා බලන්න දැමත නැවතත් කරන්ඩ කරගෙන කරගෙන යනට මේ ශේස්ත්‍රයේ නැවත හැසිරෙනකොට ඒකේ තියෙන ඉංගම් ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා තාම හදිසි වැඩි විනිශ්චයකට එන්නේ නිදි කියලා නැති බව දන්නවනම් මේ සමාජයත් තාම මිදිලා නැති බව දන්නවනම් මේක නැවත නැවත කරන්න උනන්දු කරවන්න පුළුවන්. හොඳයි කියන්න පුළුවන්. අප විසින් ගුරු උපදේශ සහිතව කරන මේ භාවනාව ක්‍රම භාවනා ක්‍රම. ගෙවල් වලට ගොස් වැඩිමේදී මතුන ගැටලු හා පහළවන නිමිති ගැන අපිව දැනුවත් කරවන මෙන් ඉල්ලමි. දැනුවත් කරන මෙන් ඉල්ලමි. අපි ඊතා ඈතක සිට පැමිණි බැවින් උපවංශයේ සොයා පැමිණීමටද දිනක්ම ගත වේ. ආවත් ගෙදර ගිය පසු අපට පහළ වූ නිමිති බොහෝ දුරට වෙනස් වීමට ඇති බව විනි. ඒ නිසා අපි උපවංශයේ සොයා පැමිණිය යුත්තේ කවර කවර අවස්ථාවලදීද අපි ගැන කරුණාවෙන් සලකත්වා. මේකෙදී ගැටලු පහළ වෙනවා නිමිති ගැන අපිට දැනුවත් කරන මෙන් ඉල්ලන්නේ කියලා කියනවා. නමුත් ඒ නිමිති වලින් මහා ලොකු දෙයක් සමත භාවනාදී නම් ඒවා වැදගත් වෙනවා. විපස්සනා දේවා නියුදු නිමිති බව දැනගන්න එක. ඒවා තියෙද්දි සතිය දිගට පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. ගැටලු මතුවෙනවා සද්ධාව නැති කෙනා. ගැටලු මතුවෙනවා විශ්වාසය මදි කෙනා. ඒ නිසා විශ්වාසයෙන් මොන ගැටලුව මතුනොත් මම කරගෙන යනවා කියන එකයි තියෙන්නේ. ওই කිසිම ගැටලුවකින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. දීලා තියෙන උපදේශ පන්ති අනුව. උපදේශ වෙනස් කෙරුවොත් නම් ඒක හරියට මේ බෙහෙත් පන්තියක් දොස්තර දෙනකොට මාත්‍රාව වේලාව කියනවා. ඉතින් ඒක කර කර මට ඉන්න බෑ කියලා බෙහෙත් ටික ඔක්කොම එක සැරේ බිව්වොත් එහෙම. ඔය දවසට තුන ගානේ කෑමෙන් පස්සේ කියලා කිව්වට තුනම එක සැරේ බිව්වොත් මොකද වෙන්නේ? එතකොට බෙහෙත් වැඩ කරන්නේ සෑම බෙහෙතක්ම විසක් බවත් හැම විසක්ම බෙහෙතක් බවත් මතක තියාගන්න. ඒකේ මාත්‍රාවක් තියෙනවා වේලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දීලා තියෙන ක්‍රමයට යනවා නම් ප්‍රශ්න එනවා අඩුයි. නමුත් ඒක කරනකොට ප්‍රශ්න එන්නේ ඉඳී තියෙනවා. නමුත් මෙහෙදි හම්බ වෙලා සාකච්ඡා කරනවා කියන එක කෙරෙන්නේම නැහැ දැන්. ටෙලිෆෝන් කරාට වෙන්නේත් නැහැ. ඒ නිසා එක එක්කෙනෙකුට එහෙම කරනවා කියන එක දැන් ඉස්සන්නම අර මේ වගේ වැඩ වීලා නැති වෙලාවේ කෙරුණා. ඒ නිසා මේිට මේ වගේ කට්ටියට වැඩිය දැන් ඉස්සර මයිත් එක පුද්ගලිකව හම්බෙච්ච ඇත්තොත් දොස් කියනවා. දැන් ආවත් හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් මේ හුඟක් ප්‍රශ්න ඇහිලා උත්තර දීපු වැඩසටහන් දැන් තියෙනවා. දේශනා තියෙනවා. ඒ වයිද පුළුවන් තරම් කියලා තියෙනවා. ඒ නිසා තමන්ගේ පැත්තක් තියෙනවා ඒ සඳහා. නිවන් නැවත නැවත ඒවම මේ යෙදෙන්න ඕනේ භාවනා කරන බව. ආනාපාන සතියේ කර සමාධි වේිත පීචි සුඛ ඒකාග්‍රතාව වෙනවා එයින් දෙහෙන ධ්‍යාන ධ්‍යාන කියන එක වෙන්නේ. වැඩිනවාද පසුව ධ්‍යාන වලට යන්න හිතා භාවනා කරන්න ඕනද මාහට මේ ගැන විස්තර කර දෙනෙමින් කරනවෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ හත්තර සැරයක් මතක් කරපු විදිහට ආනාපාන සතිය කරගෙන යනකොට සතිය විසින් කරන්න ඕන දේ කරાવી ධානයට ගෙනියනවාද විපස්සනාට ගෙනියනවාද කියලා. ඒක යෝගාවචරයට හිතට බරක් කරගන්න ඕනේ හැබැයි නිතරම හැම වෙලාවෙදීම හැකිතාක් දුරට සතිය පවත්වන බවට වග බලා ගන්න. එතකොට මේ සතිය තමන්ගේ පෙර ගමන් කරු වෙනවා, හැරමිටියක් වගේ උදව් කරනවා. ඒ පිළිබඳව නැතුව වෙන වගකීමක් වගවීමක් සත්‍ය වන්නට එහයින් යෝගාචරණේ අපේක්ෂා කරන්නේ අපි බෑකොත් විනාඩි 10ක් අරගෙන තිනවා අපිට තව විනාඩි 15ක 20 වගේ කාලයක් ඉතුරුලා තියෙනවා මේ වෙනකොට අපිට ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඉවරයි ඒ නිසා මම ආරාධනා කරනවා මේ මයික් එකට තියෙන බය ගණන් ගන්න නැතුව වෙන තියෙනවා නම් ප්‍රශ්න හෝ ප්‍රකාශන කරුණා කරලා මේ සභාවට ඉදිරිපත් කරන්න. එනෝ මයික් එක බලනකොට මයික් එක හොඳ බලවත් හොඳ මිත්‍රයෙක්. කට්ටිය නිකම්ම කීකරු කරනවා. සමාධිය ඇති වුණාට පස්සේ මෙච්චර කාලයක් වගේ දීර්ඝ කරගන්න ඕනද පැය කීයක් වගේ? ඇවුන්නේ ප්‍රශ්නේ ඇවුන්නේ. සමාධිය ඇති වෙලා දැන් අර විපස්සනා සමාධියේදී පැය කීයක වගේ කාලයක් වැඩි කරගන්න ඕනද? දැන් පැයක පමණ කාලයක් ඉන්න තියෙනවා. පැය දවසකට පැය 24කට පොඩ්ඩක් වැඩි කරපම හරි. ඔය සමාධිය ඉන්නකොට කෙලස් නැහැ. ඉතින් දැන් අහන්නේ මේ සමාධියල ආයේ කෙලස් කොච්චර ගන්න ඕනද කොච්චර ඉක්මනට ගන්න ඕනද කියලා. ඒ නිසා දවසකට පැය 24 පොඩ්ඩක්. එච්චරයි. බොහොම සරලයි උත්තරේ. හොඳට බලන්න මේ සමාධියේ ඉන්නකොට කෙලස් තියනවාද කියලා. දැන් අනික් වෙලාවට කෙලස් නැහැ කියන්න කිසිම සාක්කයක් නැහැ නේ. ඒ නිසා කරන්න තියෙන්නේ පැදුර එලා ගත්තට පස්සේ ලන්දේසියා කිව්වලු හම්දුර රජුරු ගාට ගිහලා අනේ මේ අපිට මේ නැව ගිලිච්ච වෙලාවේ ආවේ හරක්කමක් එලා ගන්න තර ඉදමත් දෙන්නේ කිව්වා. ඉතින් රජුරු කිව්වලු ගාලල්ල එලා ගන්න කියලා. අර ඌ ගිහලා අරක කැපුවලු ගානකට එළපුවාම ප්‍රදේශي පුරායේ අල්ලන්න එලා ගත්තා. ඊට පස්සේ ගුමලාදේ නෙල කෑ ගහදෙන මොකද? තමුසලාගේ රජුරු අවසර දීලා තියෙන හරක්කම එලා ගන්න. ඔය ඔය තමයි හරක්කම කිව්වා. අරක තුනී තුනී කරලා කරලා කරලා වතුරු ගහලා බුලත් කොලයක් අස්සෙන් ආද රින්ගන්නේ හරි දන්නවද? මොබලිෂි ඒ ස්පිරිලා මිදිර කැපුවාද බුලත් කොලේ මෙහෙම දාගන්න පුළුවන් කරස්. බුලත් කොලෙන් අස්සේ යන්න පුළුවන්. ඒතර හම්බෙච්ච වෙලාවෙ වෙලා ගන්න එකයි තියෙන්නේ. දැන් මම මේ හරක් හමක් කෙළුවේ එළුවම තරමට උක අඩු කරගන්න ඕනේ මම බොහොම ජෙනරස් වෙන්න ඕනේ කියලා කෙලෙස් එක්ක ඒසෙල්ලම් බෑ. මමන්ට හම්බෙච්ච වෙලාවෙ උපරිම කෙලස් නැති හිත කෙලස් අඩු හිත හැකිතාක් වැඩි කරන එකයි තියෙන්නේ. සතියට සමාධියට වැඩිය කැමති වෙන්නේ සතියට වැඩිය සමාධියට වැඩිය කැමති වෙන්නේ සමාධියේ වේදනාවක් නැතුව ඉන්න පුළුවන් නිසා කියලා මට හිතෙනවා. වෙන්න පුළුවන්. කියන්නේ සමාධියට කැමති වෙන එක අපි මිනිස්සුන් යවවම ඇයි බොන්නේ කියලා. ඇයි කුඩු ගහන්නේ කියලා. එනෝ ඔය අර මේ ඉන්න එකෙනෙකු කියනවා සුරාවත් එහි රසයත් නොදත් අමනයන් හට එහි ඇති අමා රස කෙසේ වැටහෙයිද කිය. ඉබුන් නැති මිනිස්සු සුරාවට බැන්නට ඒ මිනිස්සු ඔය ගැදර ගෑණි බණින්දි ඕටම් කරන බොන්නේ ඒකේ තියෙන සූස්තියේ ඉඳලා. සමාධියත් ඒ වගේ සූස්තියක් තමයි. සතිය පස්සට යනවා. ඔය ඉතින් දැන් බොන ප්‍රශ්නේදී මදය ප්‍රමාදය මදේ වැඩි වෙනකොට ප්‍රමාදයට වැටෙනවා අප්‍රමාදයට මොකද බොහොම සරලයි මදේ ප්‍රමාදයට හේතු වෙන මත්පැන් වලින් බැන් වෙන්න කියලා කියන්නේ ඒක බීලා සත් භාවනා කරන්න බෑ ඒ වගේ තමයි මේ සමාධියත් ගියාට පස්සේ ඒ සමාධියේ තියෙනවා සෞඛ්‍ය සම්පන්න භාවනාවට ගැළපෙන කොටසක් දැන් බොන කොටක් තියෙනවා කුමාර බදම කියලා එකක්. ඒ ගාහන්න දැම්මට පස්සේ ඔය ඉන්න පුළුවන්. කුමාර බද පැනපු ගමන් ඉතින් ඊට පස්සේ පිසු ගේන්න ගන්නවා වම්මන යනවා. ගොඩක් වැඩ තියෙනවා. ඒ කවදාවත් කුමාර බදෙමේ නතර වෙන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. බොන්න පටන් ගත්ත මනුස්සයා ඉතින් අරගෙන යනවා. මේ පෘථග්ජනගේ ගතිය තමයි කවමදාකවත් Tamanට අනුන්ට හිංසා කරන මට්ටම තේරෙන්නේ පටන් ගන්න බොහොම අහිංසකයි අන්තංග කීයකට හම්බ කරගෙන ඉන්න කියලා තමයි පටන් ගත්තේ. සල්ලි හම්බ වෙන පටන් ගත්තට පස්සේ සීමා පනිනවා. සාධාරණද අසාධාරණද යුක්තියයිතු මොකුත් නැහැ. අඩගෙන යනවා. ඒ වගේ අබ්බැහිවට ලක් වෙන්න පුළුවන් චෛසිකයත් තමයි සමාධිය කියන්නේ. ඉතින් එතකොට වෙන්නේ සතිය පාගගෙන යනවා. ඒක දැනගෙන යන කෙනා ලේසියෙන් බේරෙනවා. දැන නැති එක නම් මේක ධාර්මික උපයෝගයක් නිසා මේක හොඳයි කියලා හිතනවා. ඒක පිළිබඳව අදහසක් ප්‍රකාශ කළ තිබුණා කේමින්ද ස්වාමීන් වහන්සේ Way of Mindfulness කියන පොතේ. ඒ ශාන්සික කියලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා පප්මගුල් උත්සවයේදී මේ ලැබවු සමාජයට කොච්චර බය වුණාද කියනවනේ. ඊට පස්සේ උත්සාහවත් කරේ නැතුළු මේක Brahmacharya රකින්න කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා හිතනවා. ඒ තරම්ම මේ හිත රසයක් එකේ තියෙනවා. ඉතින් අන්තිම තමයි ඔය මේ දුෂ්කර ක්‍රියා වැඩවල අන්තිමටම තමයි ඒ නැවතත් අර ඒ සමාධිය try කරලා බලලා තියෙන්නේ. එතකම්ම වගේ එකට බීචිකාවක් ඇති වෙලා තියෙනවා. මේක මේ තරම්ම මනබන්ධනීය නම් මේකේ වැරද්දක් තියෙනවද කියන තරමට වගේ. නමුත් ඒ ඒ බය ඇරියා. බුදු වුණාට පස්සේ ආර්ය සමාධිය කියන එක නැත්නම් ආර්ය මන්සන්දිය හඳුන්ලා දීලා සමාධිය අවශ්‍යයි කියන එක තේරුම් ගත්තා. ඒ නිසා ඒක මේ මාත්‍රාව තමයි ප්‍රශ්නේ. කොච්චරද ප්‍රයෝජනෙ පිණිස අවශ්‍ය වෙන්නේ කියන එක අතර තමන් අතර දුන්නට පස්සේ අඩුවෙන් බෙදා ගන්නවද වැඩියෙන් බෙදා ගන්නවා කියන එක ඒක හරි අමාරුයි ප්‍රශස්ත මට්ටම බෙදා ගන්න දන්නේම නැහැ. ස්වාමීන් වහන්සේ මට තව තියෙනවා. එක්තර වෙච්ච බුද්ධවරයන් වහන්සේට දේවදත්තරුන් ගල් පෙරලා එක ගල් පොඩි කෑල්ලක් ගන්නවා දින්න බේරලා ඉන්න තිබුණ නැද්ද? එක්තර හැකියාව තියෙද්දි ඇයි එවැනි ඉගල් කැටයක් හරි වැදෙන්න කටයුතු සිදුුනේ කියලා පහදා දෙන්න පුළුවන්. ඒක ඉතින් කර්ම විශේෂයට වැටෙන්නේ සරුවචාන්සේ කියලා තියෙනවා කර්ම විශේෂය ගැන කල්පනා කරන්න ගියොත් උන්මත්තක වෙනවා කියලා. ඒක දැන ගැනීම අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට බොහොම දුරස්ත සම්බන්ධකමක් තියෙනවා. කල්පනා කරන්න පුළුවන් මේ ඇයි එනම් මේ ඔච්චර වෙනුම තියෙන ඔච්චර හැකියාව තියෙනවා කෙරෙන්නේ නැති කියලා. නමුත් බුදුහාමර බුදුනාට පස්සේ කර්ම 12ක් බලපෑවා. බුදු වුණාට පස්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කර්ම චක්‍රය පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. අරිචිකක්කමක් ආව කොන්දකක්කමක් ආවා බඩේ අජීර්ණයක් ආවා ඔය වගේ කාලත් වැඩිලා තුවාල වුණා ගොඩක් දේවල් වුණා. ඒ නිසා මේ ඒ විෂය කර්ම විෂය කියන එක පෘථග්ජන මනසකට තණ්හා දිට්ඨි මාන සහිත මනසකට හිතන්නේ කිව්වොත් උම්මත්තක වෙනවා කියලා කියනවා. චිත්ත විෂය, කර්ම විෂය, සත්ත්ව විෂය හිතලා වැඩක් නැහැ කරගන්න බෑ කියලා. අද ටෙලිවිෂන් එක දාපු ගමන් කියන්නේ කවුරක්වත් මේ කතා කරන්නේ සත්‍ය විශ්ය ගැන අපි කතා කරමු. කියලා මෝඩ හමුදු කෙනෙක් ඉස්සර වෙලා සත්‍ය විශ්ය ගැන කතා කරනවා. බුදුහාමර කියනවා කතා කරන්න එපා ඔක පිස්සු වැදිනවා කියලා. ඒක කර්ම විශ්ය ගැන කතා කරනවා. යම් ප්‍රමාණයක් තියෙනවා අපිට ඔය බුද්ධ ධර්ම සංග්‍රහය පොතේ කර්මය පිළිබඳව මේ කර්ම જાති කීපයක් විතර වැටික සාමාන්‍ය දැනුමට අවශ්‍යයි. නමුත් අපිට කියලා පැමිණෙන්න බෑ අවශ්‍යත් නැහැ ඒක. තමන්ගේ කෙලස් කැපීමට ඒව අවශ්‍යත් නැහැ. ඉතින් ඒවා තර්කයේ සඳහා උදු තර්ක. ඉතින් ඒකට භාවනා වැඩමුළුවක ඉන්න කට්ටිය ඉච්චරම එලවන්න තරම් දෙයක් ඒකේ නැහැ. ඊට වැඩි අපිට දැවෙන ප්‍රශ්න තියෙනවා මේ සත්‍ය පැවැත්ම පිළිබඳව. ඒ නිසා ඒක මේ කර්ම විශේෂයට කර්ම විශේෂයේ තියෙන සංකෘතතාවයේදී ඉඳිලා අපි ප්‍රශ්නේ පැත්තකට දාන එකයි කරන්න තියෙන්නේ. දෛ වෙන එම මතකරගිතු අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් නැත්නම් අපි මේතදී අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල સમાપ્ત කරනවා. අදත් ලියන මාත්‍යන මම දැනුම් දෙන්නම් පාම 6 ඉඳලා 6මාර වෙනකන් කීප දෙනෙක්ගේ කමඨාන් සුද්ධ කිරීම සඳහා කාන්තාපක්ෂය අය ඉදිරිපත් වෙන්න පැය භාගයකින් විතර ඉවර කරන්න අපිට හෙටක් දවසක් හම්බ වෙනවා කමඨාන් සුද්ධ කරන්න. නමුත් ඊයේ දවසේ ඒ මගේ මේ නොසිටීම නිසා පමාවක් කරලා තිනවා. නමුත් අද ගොඩාක් වැඩි වැඩවල ඉදින් සමට ඒත් අපේ භාගයට වැඩි දෙන්න බෑ. හයේ ඉඳලා හයමාරණකම් ඉන්න කීප දෙනෙක් ඉදිරිපත් කරන්න. හොඳයි. එම්න අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා පහන් පැන විසඳුම් වැඩසටහන නැත කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි හතරට එකතු වෙනවා පරියන්ඛයක් සඳහා.